යමක් සීපත් කරන්න තියෙනවා මේ අභිධර්මීය හැදෑරීම ගැන කියන එක සාමාන්‍ය ටිකක් අපිට නොපුරුදු විෂයක් අමාරු නෑ ඉපදෙන්න තියෙනවා නමුත් මේ වෙන විෂයක් වගේ නෙවෙයි මේකට අපේ ලොකු සමර්ථ කිරීමක් තියෙනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි තමන් අඛණ්ඩව මේ සඳහා දිගටම පැමිණීම. අපේ ඉඳ බැරි වුණොත් මම ඒක දන්නවා. නැත්නම් මම හරි අනිත් ස්වාමීන් වහන්සේ හරි මේ සඳහා යොමු කරනවා. මේ නිසා දැස්ස අවුල කියන දේවල් නොබලා හැමදෙනාම නොරදවා අඛණ්ඩව පැමිණීමත් මේක අමාරුණත් මේකේ මූලික සිද්ධාන්ත ටික තාන්තේ ඔළුවට වැටුණා නම් ඊට පස්සේ මේක අපහසු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මම කියලා දේ වෙන දේ අහගෙන ඉන්නේ නැතුව තමයි නොතේරෙන දේවල් කියනවා නම් අහන්න කතා කරද්දත් ඉදාවකාශ සලස ගන්නවා. තේරෙන්නේ නැති දෙයක් කියනවා නම් අහන්න. දැන් මේ පිටුතුන් දක්ෂ වෙන්න ඕනේ මගේ මතුවෙච්ච ලැබෙන දේවල් පවා මතු කරලා ඇදලා ගන්න. සිවුරලා හරි ගන්න ඕනේ කියන අදහස තියෙනවා. එතකොට තමයි මේක රසවත් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒක කාරණාවක්. ඒ නිසා අතරව දැන් මේ කරන දේශනාවල එක්කෝ මේකට අදාළ පොතපත සමන්ද කියවනවා. එහෙම නැත්නම් මේ දේශනාව හෝ නැවත නැවත අනුමගානේ ආධුනිකනේ හතර පස් හැරයක්වත් අහන්න. එතකොට තමයි සමන්ට මේක යන්නම් මේ වචන ගුරු වෙලා ටිකක් ඒවා ධාරණය වෙනවා. නැත්නම් මුලින් මේ කැපකිරීම කරේ නැත්නම් එහාට යනකොට අමාරු වෙනකොට මේක දීගස වෙනවා. ඒ නිසා මේ අමාරුවෙන් හරි අපි ඉගෙන ගත යුතුම දෙදේ අපි අවිද්‍යාව වැඩෙන වැඩකට නැති භෞතික දේවල් වලට මේක වැඩි කාලය කැප කරමින් අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සඳහා පැයක් වැය කරනවා නම් ඒ වටිනාකම පැයක් දෙකක් කැප කරනවා නම් ඒක ප්‍රමාණ කරන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ අහපු දේවල් නැවත නැවත සිහි කරනවා බලනවා කියන්නේ හැම මොහොතේම කුසල් සිත් වැඩේ. ධර්ම මානසිකාරය යෝනිසෝ මානසිකාරය කියන්නේ වෙන මොනවත් නෙවෙයි ප්‍රබල ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත්. සුලපතුලේ. ඒ නිසා මේ මානසිකාරය විසින් පිළිගන්න. මේවා පිට ඉදිරියට කටයුතු කරනකොට තව මුල කැලේක ලියාගෙන හරිව පාඩම් කරන්න මතක තියාගන්න මේ වචන පුරුවෙන්න තමයි මේවට උත්සාහවත්. මොකද මේ ඔබ අද මොනවා හරි විෂයක් පිළිබඳව අධ්‍යාපන කටයුත්තක් ඉගෙන ගන්නවා නම් ඒක මේ ජීවිතයේ සීමාවක්. මම මුලින්ම ආරම්භ කරනවා කිව්වේ. සමහර විට අපි එක විෂයක් පිළිබඳව ඉගෙනගෙන වෙන තැනකට ගියොත් ඒ විෂයේ කිසිම වැඩක් සමහර විට අපි අධ්‍යාපන කාලයේදී කාර්මික විද්‍යාලයක මොනවා හරි පාඨමාලාවක් අවුරුදු 4ක් කොහොම හරි ඊට පස්සේ ලැබෙන රස්සාව වෙන එක. ඉතින් අර හතරේම වැඩක්. ඒ වගේ මේ ලෞකික දේවල් වලින් විශේෂ තියෙනවා. ඒවා මේ මෙලොව ජීවිතයට උපකාර පිණිස හදාගත් සම්මුති දේවල් පමණයි. ඒ වගේ ඇතුලේ තියෙන රාගදේශ මොහ විතරයි. වෛද්‍යවරු කියලා ගත්තත්, ඉංජිනේරවරු කියලා ගත්තත්, තව මොනවා හරි මොනවා හරි උරුමයක් ගත්තා. ඒවා මේ විෂයක් පිළිබඳව දැනීම. ඒවා මේ කෙනෙකුගේ ඥානීය බුද්ධිය වැඩෙනව නෙවෙයි. මේ බුද්ධිය තියෙන අය ඒවා ඉගෙන ගන්නවා. නමුත් මේ විෂය ගත්තාම ඒක මේ අවිද්‍යාව ඇතුලේ ගොඩනගාගත්තු දෙයක්. අන්න ඒ නිසා අපි මේ කරන කැපකිරීම මේ ජීවිතේට විතරක් නෙවෙයි සංසාර ගමනටම මේක උපනිස්සයි. ඒ නිසා තමයි මේ ඇතැම් අය හොඳට ඒවා ධාරණය වෙනවා. ඇතැම් අය. ඇතැම් අයට මේවා පහසුවෙන් ග්‍රහණය වෙනවා. ඉතින් අනේට හේතුව තමයි සසර පුරුද්ද කියන එක. ඉතින් ඒ නිසා අපි අනේක මේ අමාරු දේ ටිකක් කැප කරලා හරි පුරුදු වෙන්න ඉතින් ඒ නිසා මහත් වූ දෙයක් ලබන්න නම් මහත් වූ වීර්යයක් ඕන. හීන වීර්යයෙන් ලැබෙන්නේ හීන දෙයක්. ඉතින් අන්න ඒ නිසා මේ ඔබගේ ඒ කැපකිරීම අවශ්‍ය වෙනවා. සමහර විට අපි මුල් කාලේ ඉගෙන ගන්නකොට එක දේශනාව හත් අට වතාව අහන. අන්න ආදීව ගන්න. ගිය සැරේ මන්ත්‍රීට ආපු නැති අය පොඩ්ඩක් අත උස්සන්න. ඔක්කොම ආවද? පරිපාලනය. ගිය දේශනාව තේරුම් නැති අය අත උස්සන්න බලන්න ආපු අය මම ඊයේ කතා දේශනේ යටතට කිව්වා තේරුම් නැහැ කියන කතාව. එහෙම තේරුම් නැති වැටහෙන්නේ නැති අය අමාරු වුණා දේවා ආපහු කතා කරන්න වෙනවද? ඒකට තමයි සූදානම් වෙලා ආවේ. වැටුණාද බලාගත්තද හැමෝම? අපි මේ සැරේ කතා කරන්නේ සිත් පිළිබඳව. නේද? සිත් පිළිබඳව වටිනා විස්තරයක් කරා පොදුවේ. සිත කියන එක එකක් හැටියට අපි සැලකලා ඒක විවිධ න්‍යායන් වලින් බෙදීමකට. ඉතින් ඒක කෙන්ජලි පාඩම් වලට ඉතාම වැදගත් විස්තරයක්. මේ හිත බෙදෙන ආකාරය. ಜಾති වශයෙන් හිත බෙදෙනවා. භූමි වශයෙන් හිත බෙදෙනවා කියනවා. හේතු වශයෙන් හිත බෙදෙනවා කියනවා. වේදනා වශයෙන් හිත බෙදෙනවා කියනවා. සංප්‍රයුක්ත විප්‍රයුක්ත වශයෙන් හිත බෙදෙනවා කියනවා. ඒ විදිහට භූමි වශයෙන් හිත බෙදෙනවා කියන මේ විදිහට හිත බෙදෙන ආකාරය ඒ ඒ බෙදීමට ලක් වෙන හිත මොනවද කියලා ඒ පිළිබඳව අපි සාකච්ඡාවක් කරනවා. එහෙම සාකච්ඡා කරලා භූමි වශයෙන් වෙදෙන හිත් අරගෙන එක භූමියක් තෝරාගෙන ඒ භූමියට අදාළ සිද්ධි කතා කරන්න පටන් එතකොට උපන්න සියලු සත්‍යවලට උපදින සිත් කොච්චරක් තියෙනවද? කෙටි ක්‍රමයකට. සූත්‍ර. සූත්‍ර. අසූත්‍ර. දීර්ඝකරණය නම් 121ක් එතකොට ඒ 89 භූමි වශයෙන් බෙදනවා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, ලෝකෝත්තර භූමිය. කාම භූමියේ සිත් කීයක් වෙනවද? 54ක් කියලා අදා. කාම භූමියේ සිත් 54. රූප භූමියේ 15. අරූප භූමියේ 12යි ලෝකෝත්තරේ 8යි කියලා මෙහිම කතා එම කතා කරලා ඊට පස්සේ අපි ඊළඟ මුලින්ම අපිට කතා කරන්න තියෙන කාම භූමියේ උපදින සිත් 54 පිළිබඳව. එතකොට කාම භූමියේ උපදින සිත් 54 ගැන අපි කතා කරනකොට ඒකෙන් සෝබන සිත් අසෝබන සිත් කියලා බෙදුවා. සෝබන අසෝබන සිත් කියලා 30ක් බෙදුවා. අශෝභන සිත් ඒ කියන්නේ අශෝභන සිත් කියලා කියන්නේ ඒ වගේම යහපත් වූ ඉෂ්ට වූ සතුට සොම්නස පිළි දේවල් උපද්දවන්නේ නැති නිසා ඒවට අශෝභන සිත් කියලා කියනවා කාම භූමියේ කාමාවචර අහේතුක සිත්තිකයි අකුසල සිත්තිකයි මේ අශෝභන සිත් කියලා 30ක් ගැන කතා කරා අහේතුක සිත් කීයක් කියනවද 18ක් තියෙනවා කියලා කතා කරා. අකුසල් සිල් 12. එතකොට එතන 30යි. මේ ඔක්කොටම පොදු නමක් දෙන අශෝභන සිල් කියලා. ඒ වල අශෝභන සිල් කියන්නේ ඒ වගේ ඉෂ්ට වූ යහපත් වූ සැප විපාක දෙන දෙන්නේ නැති නිසා. විපාක ස්වභාවය කියන්නේ අහේතුක නිසා එක පැත්ත. අනිත් පැත්තේ අකුසල් නිසා. ඊට පස්සේ කුසල් සිත් මේ ශෝභන සිත් 24ක් කතා කරා. කාමාවචර කුසල් සිත් 8යි විපාක සිත් 8යි ක්‍රියා සිත් 8යි කියන්නේ 24. මොනෝයේ 24 අපි මුලින්ම කතා කරන්න ගත්තේ අකුසල් සිත් 12 පිළිබඳව. ඒතකොට අකුසල් සිත් 12 ඒක බෙදනවා කිව්වා ලෝක මූල සිත්, දේශ මූල සිත්, මෝහ මූල සිත් කියලා කොටස් තුනක් ලෝභමූල සිත් කීයද? අටක් තියෙනවා කියලා කිව්වා. දේශමූල සිත් දෙකයි, ලෝභමූල සිත් දෙකයි කියලා කතා. එතකොට ඒ විදිහට අකුසල් සිත් 12 ඔන්න ඔය විදිහට බෙදෙනවා. ඒ 12 අපි මේ 12 ගැන කතා කරන්නේ කතා කරා 12. මම ඉවර කරා 12. ඒක ඉතින් මර අන්තිමේට සමහර අය තේරුම් නැහැ කියලා කිව්වා. කොහොම වුණත් මේ මේක කවදාවත් එකපාරක් අහලා මොනම තේරුම් ගන්න බෑ. අමාරු වය නැවත නැවත කියවලා කියවලා ප්‍රශ්න තියෙනවා නම් අහලා ගන්න අය ඉන්නවා නම් කතා කරලා එහෙම තේරුම් ගන්න උත්සාහවත් වෙන කෙනෙකු ඉන්නවා. ඒක උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැතුවම මේක මේ කවදාවත් අපිට ඉවර කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සියල්ලු දෙනාටම මේක තේරුම් කරලා දෙනවා කියන එක කරන්න අමාරුයි. නමුත් බොහෝ දෙනෙකුට මේක තේරුම් කරලා දෙන්න ඕනේ කියන උත්සාහය තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ මෙතනින් අතහැරලා ගිහිල්ලා මේවා නැවත නැවත අහලා ප්‍රගුණ කිරීමමයි මේකට තේරුම් ගන්න තියෙන හේතුව. මොකද මේවා පොත්පත් ගන්නවා නම් මේවා පොත්පත් වල ලිහිල්ල සරලව තියෙනවා. නොතේරෙච්ච දේ අපිට පොතපතෙන් නැවත කියලා විස්තර සහිතව බලාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම පොත්පත් පිළිබඳව අවශ්‍ය කෙනෙකුට ඒ පොත්පත් පිළිබඳව නම් ඒවා මට කියන්න පුළුවන් එහෙම අවස්ථාවක් තියෙනවා නේ. ඉතින් ඊට පස්සේ අපි අකුසල් සිත් 12 පිළිබඳව කතා කරනකොට ඒකේ මුලින්ම කතා කරේ ලෝක මූල සිත් 8 පිළිබඳව එතකොට මේ ලෝභ මූල සිත් අට හැමෝම ලියා ගන්න ඇති. ලෝභ මූල සිත් අට පළවෙනි සිත් සෝමනස් සාගත දිට්ඨිගත සංයුක්ත සංකාරික සිත් අසංකාරික සිත්. ඊට පස්සේ සෝමනස් සාගත දිට්ඨිගත සංයුක්ත අසංකාරික සිත්. ඊළඟට සෝමනස් සාගත දිට්ඨිගත සංයුක්ත දිට්ඨිගත අසංකාරික. අනිත් එක දිට්ඨි විප්‍රයුක්ත අසංකාරික. ඊළඟට එක උපේක්ෂා සාගත පොදුවේ අපි කිව්වොත් එහෙම මෙතන සෝමනස්ස සිත් හතරක් තියෙනවා උපේක්ෂා සිත් හතරක්. ditthිගත සිත් හතරක් තියෙනවා විප්‍රයෝගික සිත් හතරක් තියෙනවා. අසංකාරික සිත් හතරයි සසංකාරික සිත් හතරයි. ඔච්චර. ඔකේ මහා මාරුවක් නැහැ. මේක අපි ටිකක් නුවණින් හිතලා මේ න්‍යාය මොන හරි අපි න්‍යායක් මත මේක පද මතක තියාගත්තාම බොහොම ලේසි මේවා අමාරු දේවල් නෙවෙයි. එතකොට එතන අපි සෝමනස්ස සාගත කියලා කිව්වේ මේ ආයතන හයට ඉෂ්ට අරමුණක් හම් වෙනකොට යහපත් වූ ප්‍රියමනාප අරමුණක් හම් වෙනකොට ඒක පිළිබඳව ඇති වෙන සතුට අනේ අපිට ප්‍රීතියක් සතුටක් ඇති වෙනවා. ඒ සතුටු සාගත සිත් උපදිනවා. හැබැයි ඒ සතුටු සාගත සිත් ලෝභය මුලලා තමයි උපදින්නේ. ඒවා තමයි අපි සෝමනස්ස සාගත සිත් කියලා කියන්නේ. උපේක්ෂා සාගත කියලා කියන්නේ සතුටකුත් නැතුව අසුතට අසුතුටකුත් නැතුව ඒ කියන්නේ දෝමනස්සේකුත් නැතුව සෝමනස්සේකුත් නැතුව මදහත්භාවයේ මොකද සිද්ධිය අන්න ඒවට තමයි උපේක්ෂාස කියලා කියන්නේ ඒතකොට දෙත්තිගත සංපයුක්ත සිත් කියලා කිව්වේ මොනවද ඔව් වැරදි දෘෂ්ටි වලින් යුක්තව ඒ කියන්නේ අපි කිව්වොත් අර කියන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට යම් කිසි කෙනෙක් අහුවෙලා ලෝභය පදනම් කරගෙන හිතක් උපදිනවා. ඒ කියන්නේ සමහරු කුසලයේ අකුසලයේ විපාක නැහැ, මෙලෝ නැහැ, පරලෝ නැහැ. සමහරු දිව්‍ය ලෝක තියෙනවා කියලා පිළිගන්නවා, සමහරු නිරය ප්‍රේත ලෝකෙ පිළිගන්නේ නැහැ. සමහරු ඒවා පිළිගන්නවා, අරවා පිළිගන්නේ නැහැ. ඉතින් මේ කර්මයේ විපාකයේ මේවා පිළිබඳව එච්චර පැකීමක් නැති දෙලවක් පරලොවක් අපි මැරිලා ගිහිල්ලා නැවත උපදිනවා කියලාවත් පිළිගන්නේ නැති අය ඉන්නවා. ඉතින් එහෙම අය බොහෝ පෞලස් කරනවා. ඇයි මේ ලෝක පාලන ධර්මතාවයේ නැහැ. මොනවද ලෝක පාලන කරන්නේ? එළියොත් ලැජ්ජාබය කියන. අන්නේ ලැජ්ජාබය ඇතිවෙන්නේ කර්මයක් එක්ක. ඉතින් ඒ නිසා බොහෝ අකුසල් රැස් කරගන්නවා. අන්න ඒ නිසා තමයි මේ මේ සියලු සිත් වලින් දිට්ඨි සහගත සිත් ඉතාම ප්‍රබලයි බල සම්පන්නයි අනතුරුදායක විපාකේ හානි නැති. එතකොට මේ දිට්ඨිගත සම්පේත. එතකොට මේකේ තවත් අපි මේ දෘෂ්ටිය පිළිබඳව කතා කරොත් සමහර අය සමහර අය හිතනවා මේ විරෝධ වුණාට කමක් නැහැ. ඉඳලා හිටලා ඉන්නේ සින්දුවක් අහලා මේකේ රස විඳකට කමක් නැහැ කියලා හිතෙනවා. දැන් එහෙම හිතලා කාමයන් මගේ ඉතින් මේවා තියෙන්නේ සතුට වෙන්න සැප වෙන්න කියලා මේවා පරිහරණය කරාට සමක් නැහැ. වැඩි අයගෙන් ඉතින් අරගෙන අර මේ වැඩි අයගෙන් අරගෙන යාලා අකමැත්තෙන් හරි අරගෙන නැති බැරි අයට දුන්නට සමක් නැහැ කියලා. එහෙම අන්න ඒ වගේ අදහස් සමහර අයට ඇති වෙනවා ලෝභය නිසා. නේද? තමන්ගේ ලෝභය පෝෂණය කරගන්න ඒක ක්‍රියාත්මක කරන්න තමන්ගේ හිතට එක එක දේවල් එකතු කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ අන්න ඒ විදිහට යමක් කරලා ඒක තමයි සාධාරණීකරගන්න මොනවා හරි දේවල් ටිකක් කියනවා. එතකොට ඒක මුසාවාදයට යනවා. සමහර විට කේලමට යනවා. පරුසවචයට යනවා. සම්පප්පලාපයට යනවා. මේ ඔක්කොම මොනවද? අකුසල් සිත්. ඒ හැම අකුසල් සිත් තුළම එක්ක ලෝභය පදනම් වෙලා තියෙනවා. දේශය පදනම් වෙලා තියෙනවා. අන්න ඒ නිසා අන්න ඒ වගේ මේ දුස්ති සමහර අය බොහෝ සෙයින් උපදිනවා. විශේෂයෙන් දැන් සමහර විට ආරණ්‍යයකට පන්සලකට ගිහා ආරණ්‍යයකට ගිහුවොත් ආරණ්‍යයකට ගිහාම එතන තියෙන මොනවා හරි දෙයක් දැකලා එක්කෝ අපි කියමු ධර්මශාලාවක් බොහෝම ලස්සනට හදලා තියෙනවා. එහෙම නැත්නම් පින්කමක් බොහෝම ලස්සනට කරනවා. ඉතින් මේක දැකලා සමහර අය කාරණී ස්වාමීන් වහන්සේලාට මේවා මට මේවා නිකන් මෙහෙම මාලිගා වගේ කියලා අන්න එහෙම අකුසල් ඇති කර ගන්න අය. නිසා පෞද්ගලිකව කෙනෙකුට ඒක සුදුසු නැති වෙන්න පුළුවන්. නමුත් බුදු කෙනෙකුට සංගයාට පිළිගන්නේ සියල්ල සුදුසුයි සුදුසු දෙය. ස්තරම්බ විදිහට අපිට හදලා දෙන්න සුදුසු. ඒ නිසා අන්නේ ඒ තියෙන දේ සතුටු සිතින් අනුමෝදන් වෙන්න බැරුව ඒකෝ තියෙන දාණය පිළිබඳ මොනවා හරි අපත්‍ය දෙයක් තියෙනවා නම් ඒක පිළිබඳ සමහරු මේ මස් මාංශ තියෙනවා කියලා ඒ වගේ ගැටිලා කෙලෙස් ඇති කරගන්නවා. අන්න ඒ වගේ පිළිබඳ මේ දුස්තිය කියන එක තරම් පුද්ගලයාට හානි කරන තවත් එකක්. ඇයි කුසලයක් උපදවා ගන්න තියෙන දේ සමමුලින්ම නැති කරගන්නවා. ආරණ්‍යකදී නිවස් එහෙම නැත්නම් කවුරුහරි හොඳ සිල්වත් ගුණවත් කෙනෙක් හම්බුනොත් කොයි කොයි තැනකට ගියත් එයාට පේන්නම එයාගේ දෘෂ්ටිය නම් වෙන දෝෂය. ඒ විතරක් නෙමෙයි එයා තව ආයෙත් මේ දෘෂ්ටිය දාලා එයා ධර්මයේ දන්නේ නැත්නම් ආ ඌව ඒක තමයි එයාත් ඒක අනුමත. ඉතින් ඒ නිසා බොහෝ අය කරන වැරද්දක් තමයි යන්නේ අකුසලයේ අනුමෝදන් වෙන්නේ. අපි මේක උදාහරණයක් වශයෙන් ආ අපිට අහන්න ලැබුණා ඔන්න මෙච්චර කලක් පොඩි කලබලේ ඉන්න ප්‍රභාකරන් දරුවා කියලා. ආ හොඳ වැඩේ බොහොම හොඳයි කියලා කියනවා. දැන් මොකද උනේ? අර ප්‍රාණඝාතය අනුමෝදන් ප්‍රාණඝාතය එහෙම නැත්නම් අපිට හිංසා කරන සතෙක් ඉන්නවා බල්ලෙක් හරි මොකෙක් හරි නකොත් සතෙක් ඕක කතාව වල මරණ ආ බොහොම හොඳයි ඕකම වලට දැන් මොකද මේ අන්න අනුන්ගේ අකුසලයක් තමයි අනුමෝදන් ඒ නිසා මේ මේ අකුසලේ තමයි අනිවාර්යෙන් ලැබෙන මේ හොඳට මතක මතකනේ අර ස්වාමීන් වහන්සේ නමක් තෙල් කටාරන්න දාපු මතක දන්නව නේද? ඒකේ විපාකය අකුසලේ මොකක්ද? එක්තරා ආත්මික ඒ ස්වාමීන් වහන්සේ කිරි එකක් පොන්න ලෑස්ති වෙනකොට කිරි එක බඩගිනි වෙලා සමහර විට බොහෝම බඩගින්න ඉඳලා මේක බොන්න කියලා ගන්නකොට මැස්සෙක් කැලිලා වෙනවා කියන්නේ. අර තියෙන ආසාවට ලෝභයට එක්ක ඔබ වැටුණත් මේක හොඳ වැඩේ කියලා අත්හරිනවා. බලන්න මේ අර මැස්සා වැටිච්ච එකට තරහ ඇති කරගෙන අර ලෝභය නිසා අත්හරිනවා. අන්න ඒ නිසා ඒ අකුසලයේ නිසා අපි යන නටන තෙල් කටාරමක වහින්න සිද්ධ ඉතින් බලන්න ඒ සුළු අකුසලයේ එහෙමනම් මේ දෘෂ්ටිය කියන එක ඇති මේ නිසා අපි යන්නේ මොන තරම් අකුසල් වෙන්න පුළුවන්ද? ඒ නිසා අපි හොඳට බුද්ධිමත් වෙන්න ඕනේ. කොයි තැන ගියා, කොතන ගියා. එතනින් හොඳ දේ ගන්න මිසක් නරක දේ මෙනෙහි නොකරයි. නරක දේ මෙනෙහි කරොත් මතක තියාගන්න අපි තුල ඇති වෙන්නේ අකුසල. ඒ නිසා බාහිර දේ කොයි දේ වුණත් අපි තුල තරහ, ලෝභය ආවොත් එතන තමන් තුල අකුසලයක් සකස් වෙන බව මතක තියාගන්න. මොකද මේක කෙනෙක් පුද්ගලයේ කරන එකක් නෙවෙයි. මේක අනාත්ම ධර්මතාවයක්. ඒ නිසා මේ කර්මය විපාකය පිළිබඳව යා දැනගත්තත් එකයි නොදැනගත්තත්. දැන් තිරසන් සතෙන් දන්නවද මේ මේ සත්තු මරාගෙන අනේක මේ අකුසල් අපායන කියලා කියනවා. නෑ. දැන් මොකද පව සිද්ධ වෙනවා? කර්මය සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඇයි ඒ කොහොමද ඒ සිද්ධ වෙන්නේ? උගේ හිතේ සතා මරනකොට දේශය උපදිනවා. ඕමන හරි හොරෙන් හරි කන්න ගියාම ලෝභය උපදිනවා. එහෙනම් ඒ පුද්ගලයා ජාතිය කොහොම වුණත් කවුරු වුණත් ඒ යම් හේතුවක් නිසා එයාගේ సంతානේ ලෝභය උපදිනවා නම් ද්වේෂය උපදිනවා නම් අන්න එතන කර්මයේ සකස් වෙන බව මට කියනවා. ඒ නිසා සමහර අය හොරෙන් දේවල් කරනවා. හොරෙන් දේවල් කරලා තමන් හිතනවා තමන් බේරුණා කියලා. ඒ නිසා මිනිස්සු මේ දහම පුදුමාකාර එකක්. තමන්ගේ හිතට හොර කරන්න බෑ. ඒ නිසා අයාට කවදාවත් කර්මයෙන් ගැලවෙලා අවදිදී සවට්ටලා එතනින් බේරෙන්න පුළුවන් වේ. නමුත් එයා ඇති කරගන්න අනිත් කෙනාට වංචා කිරීම නිසා තමන්ගේ හිතේ ඇති වෙච්ච ඒ අකුසලය එහෙම නැත්නම් අනුන්ට හොරෙන් යමක් අරගෙන තම එයා නොදැන එයා ඒක මුක්ති විඳා කියලා එයා තුල ඇති වෙන කර්මයේ ලෝභය ඒකේ විපාකය පසුපස වෙනවා. අනිත් නිසා පින්තුනි ඒක නිසා තමයි කියන්නේ කර්මයේ රහසක් නැහැ. ප්‍රශස්තනය තමන්ගේ චේතනාව අනුව තමන්ගේ සකස් ඒ නිසා තමයි කියන්නේ කර්මයේ විපාකයේ තමන්ට කොහේ හිටියත් ලැබෙන්න පුළුවන් අහසේ හිටියත් මොහොතේ හිටියත් පොළවේ හිටියත් පොළොව යට හිටියත් කොහේ හිටියත් යාදී විපාකයේ හේතු සකස් ලැබෙන ඉතින් මෙන්න මේවා පිළිබඳව ලස්සනට විග්‍රහ කරන්න මේ අභිධර්මයේ හොඳට මේ සිත් පිළිබඳව දැනකොට මේ මේවා අහන්න ලැබෙන්නේ අභිධර්මයට ප්‍රවේශ වීමත් එක්ක. ඉතින් අපි මේ අපේ ජීවිත ගැන ඉගෙන ගන්න. අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් ඉගෙන ගන්න. සක්කෝ මේ චිත්තජයසික රූප වේදනා කියලා සිත් 89යි කාමාවචර සිත් මෙච්චරයි කියලා. මේකෙන් කොටස් ටිකක් ඔබ ඉගෙන ගන්නවා නෙවෙයි. ඒවා උපකාර කරගෙන ඔබේ ජීවිතය පිළිබඳව තමයි ඉගෙනගන්න. ඉතින් අන්න ඒ නිසා ඒ නිසා පින්වතුනි තමන්ට මේකේ වටිනාකම හොඳට දැනෙන්න ඕන. දැන් ඔබට මම මේ මතක් කරේ දෘෂ්ටිය පිළිබඳව. දැන් මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති මේ දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒක අර කියන නියත මිත්‍යා දෘෂ්ටිය ඒ පටන් සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙසටක් මිත්‍යා දෘෂ්ටි ආදී කොට ඇති මේ දැන් අපි කියන ආකාරයේ ඔක්කොම දෘෂ්ටි ඉතින් ඒ නිසා කුසලයක් කරනකොට අපි කියමුකෝ අපි ඒකට ඉන්න කෙනෙක් මොනවා හරි අඩුපාඩුවක් වරදක් දෝෂයක් දැක්කත් අපි එයාගේ හොඳ බලන්න ඕනේ. සමහර විට එයාගේ වචන නරක වුණාට එයාගේ කාය කර්ම හොඳ වෙන්න පුළුවන්. එයාගේ කාය කර්ම, වචී කර්ම නරක වුණාට එයාගේ හිත හොඳ වෙන්න පුළුවන්. එයාගේ සමාය ටික කරාට එයා ඒක වහාම අයින් කරගෙන එයා හැදෙන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා එයාගේ හොඳක් තියෙනවා නම් මෙහෙ කරොත්. අන්න ඒක අපිට හොඳයි. ඒ නිසා මේ විදිහට මේ මේ කියන දස අකුසල කර්මයක් ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාම මිත්‍යාචාරය, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය. කියනකොට ඔන්න ඔය දස අකුසල කර්මපත. මේ වගේ එකක් හරි වුණොත් ඔය අකුසල කර්මපත කියන්නේ ඇයි මේවට? ඒකාන්තයෙන් මේක සතර අපායේ විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන නිසා ඒ ඔය කියන 10න් එකක් ඔබ කරොත් ඒක පසු කාලයක ඔබට ධර්මයෙන් මේකට විසඳුමක් අරගෙන ඒ කර්මයේ සය කරගන්න ශක්තිය නැති වුණොත් ඕක කවදා හරි ඉදිරියපත් වුණොත් ඔබට කවදාවත් මනුස්ස උප්පත්තියක් ගෙනදෙන්නේ නැහැ. සතර පායේ තැනක තමයි උපදින්නේ. අවශේෂ විපාක වශයෙන් මනුස්ස ලෝකේ ಜಾති අන්ධ ಜಾති බදිර අංග විකල වෙලා මෙන්න මේ විදිහට උපදින්න හේතු වෙනවා. අන්න ඒ නිසා ඔය අකුසල කර්ම පදයන්ගෙන් හතක්ම උපදිනවා ලෝභය මුල් වෙලා. එපාවි ගිය සැරේ කතා කරා. ඉතින් ඒ නිසා උදන තියෙන පරුස වචනය ඊට පස්සේ පරුස වචන කියනවා බොරු කියනවා කේලම් කියනවා මෙන්න මේ තුනයි ව්‍යාපාදයේ කියන එක මේකත් මේ ලෝභයේ මුල් වෙලා උපදින්නේ නැහැ අනිත් ඒවා ඔක්කොම ලෝභය මුල් වෙලා උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට ප්‍රාණඝාතයේ කවදාවත් ලෝභය මුල් වෙලා උපදින්නේ නැහැ. සත්තු මරන්න යාට හිතුණට සතෙක් මරන්න යා හැම වෙලාවෙම ද්වේෂ සිතේ. ඒ නිසා හොරකම ලෝභ සිතින් වෙන්න පුළුවන්. හොරකම. ඊට පස්සේ කාමීවරදව හැසිරීම ලෝභ සිතින් වෙන්න පුළුවන්. ඊට පස්සේ බොරු කීම ලෝභ සිතින් වෙන්න පුළුවන්. ඊට පස්සේ බොරු කීම. ඊළඟටයි මොකද්ද තියෙන්නේ? පරුස වචන කියන. හිස් වචන කියන එකත් ලෝභ සිතින් වෙන්න පුළුවන්. පරුස වචන වෙන්නේ නැහැ. ඊට පස්සේ විසුනා වාච කේලම් කියන එක අන්න ඒකත් ලෝභ සිතින් වෙන්න පුළුවන්. ඊට පස්සේ අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. ඇදි ලෝභයයි මිත්‍යා දෘෂ්ටිය. මේවා ලෝභ සිතින් හතක් වෙනවා. හතක් සිද්ධ එතකොට ඒ නිසා මතක තියාගන්න ඔන්න ඔය ලෝභ සිත් ටික අපි හඳුනාගෙන මේවා දුරු කරගත්තේ නැත්නම් ඔය අකුසල කර්ම හතෙන් හැදෙන්න හේතුව අපි තුල ගොඩ නැගෙනවා. හේතුව ගොඩ නැගෙනවා කියන්නේ දැන් ඔබ අද බොරු කිව්වේ නැති වුණාට පරුස වචන කිව්වේ නැතුවට කාමයේ වර්ධවය හැසිරුනේ නෑ වෙන්න පුළුවන්. ඔබ සම්පප්පලාප කියන්නේ නැති වෙන්න පුළුවන් ඔබට දැඩි ලෝභයක් නැති වෙන්න පුළුවන් නමුත් මේ අකුසල් ත්‍ස්තික ඔබේ උපදිනවා ලෝභ මූල සිත් ඔබ තුල උපදිනවා නම් එහෙනම් ඔබට ඔය අකුසල කර්මපත හැදෙන හේතුව සකස් වෙලා තියෙනවා අන්න ඒ නිසා තමයි අපි සීලය කියන ශික්ෂා පද ටික රැකගෙන හිටියට ඔහු සිල්වතෙක් නෑ කියලා මේ ශාසනය කියන්නේ පද ටික ආරක්ෂා කරා කියලා සිල්වතෙක් ඉන්නේ මේ පද ටික කැඩෙන හේතුව මොකද්ද ඒක කැඩෙන්නේ කොහොමද මොකද්ද ඒකට නිදහණය කියලා අන්න දැනගෙන එයා අන්න ඒ ආකාරයෙන් සිල් රැක්කොත් එයාගේ සීලය ආරක්ෂා වෙනවා ඉතින් ඒ නිසා මේ සිත් උපදින මේ කියන අකුසල් සිත් 12 උපදින්න ප්‍රධාන කාරණාවක් ගැන කතා කරා. ඒවා තමයි හේතු. හේතු කියන කාරණා. ඒ හේතු වලිනුත් හේතු ඔක්කොම 9ක් තියෙනවා. 9ේ 6ක් පිළිබඳව ප්‍රධාන වශයෙන් මේ ශාසනය කතා කරනවා. නමයක් සාමාන්‍ය තියෙනවා කුසල් හේතු අකුසල් හේතු විපාක හේතු කියලා නමයක් වෙන්නවා එතකොට ඒකෙන් දැන් අපි මෙතෙන්ද ගන්නේ හේතු තුනයි අකුසල හේතු තුන. මොනවද ඒවා? ලෝභය, දේශය, මෝහය කියන මෙන්න මේ අකුසල් හේතු තුන. මේ හේතු තුන පදනම් වෙලා තමයි ඔය අපි කතා කරපු අකුසල් සිත් 12ම උපදී. එනිසා මේවට අකුසල මුල් කියලා කියනවා. දැන් ගහක පැවැත්මට බලපාන ප්‍රධාන හේතුව මුල. හරියට ගහක මුදුන් මුලක් වගේ මේ ලෝභ මූල සිතක් උපදින්න මෙන්න මේ කියන හේතු ධර්ම ටික විශේෂයෙන් බලපාන. ඉතින් අන්න ඒ නිසා ඒ හේතු වලුනුත් ප්‍රධාන වෙන හේතුවක් කියනවා. මොනවාද? ওই හේතු තුනක් කිව්වා ලෝභ, දේශ, මෝහ. ඒක නැතුව එකදු අකුසලයක් උපදින්නේ නැහැ. මොකද්ද? මෝහය මෝහ මෝන මෝඩකම කියන අරමුණු අරමුණ වරදවා ගැනීම කියන මෙන්න මේ මෝඩකම මේ මෝඩකම කියන මෝහය කියන අකුසල හේතුව ඔය අකුසල් සිත් 12ෙම යෙදෙනවා හැබැයි ලෝභ ලෝභය 12ෙම යෙදෙනවද නෑ දේශ මූල සිත් වල ලෝභය යෙදෙන්නේ නෑ මෝහ මූල සිද්දකේ ලෝභය දෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝ මෝහය ඔය හැම සිතකම උපදිනවා. ඒ නිසා පින්තුනි අපිට මේ ආයතන 6ට හම්බෙන අරමුණක්. ඒ කියන්නේ තේරෙන විදිහට කිව්වොත් අපිට ඇහැට පෙනෙන රූපයක් පිළිබඳව. ඒකේ ඔබ මුලා වුණොත් මයි ඔබට ඒකේ ලෝභය හෝ ద్వේෂය උපදින්නේ නැහැ උපදින්නේ ඉතින් ඒ නිසා මුලා වීම නොවුනොත් ඒකේ ලෝභය හරි ద్వේෂය හරි උපදින්න විදිහක් නැහැ අන්න ඒ නිසා මේ අපිට හම්බෙන අරමුණු නිට්ටයයි ස්ථිරයි මේ වගේ වටිනාකම් ගොඩනගා ගත්තාම මේවා මෙහෙම මෙහෙම වටිනවා මේවා මම මගේ කියලා මේ විදිහට අපි අල්ලගන්නේ අරමුණේ යථාර්ථය නොදන්නාකම නිසා ඒ වගේ ඇත්ත නොදන්නාකම නිසා දැන් උදාහරණයක් වශයෙන් අපි ඔකට කිව්වොත් සුනකේ කැඩපතක් දිහා බලන බොරනවා මෝහය කියන එක තේරුම් ගන්න දැන් සුනකයා කැඩපතට එබිලා උගේම වේදන ඡායාවටනේ බොරන්නේ නේද? දැන් එතකොට මෝහය කියන්නේ මොකද්ද? උගේම ඡායාව කියලා දැක්කේ නැහැ. තමන්ගේම ඡායාවයි මේ කැඩපතේ වැටෙන්නේ කියලා ඌ දන්නවනම් බොරන්නේ. බොරන්නේ මොන හිත නිසාද? දේශ හිත නිසා. ඌ හැබැයි එතන ගිහිල්ලා නැට්ටවනවනා ලං වෙන්න ගියොත් ආ එතන ලෝභය ඇවිල්ලා. දැන් දෙකම කරන්නේ මොකේද? ඡායාවට. ඡායාව බල්ලෙක් කියලා තවත් වෙනස් සතෙක් කියලා හිතාගෙන කරන්නේ. මෙන්න මේ අරමුණ වරදවා ගැනීම කියන ඔන්න ඔය කාරණාව. ඒ වගේ තමයි අපිත්. දැන් අපිත් ඔය මෝඩකමම කරනවා. එතන නෙවෙයි. අපි ඡායාවට ගිහිල්ලා ඒකට ගහන්න යන්නේ නැහැ. නමුත් මේ ඇහැට පේන එකේ අපි ඒ මොඩකම කරනවද නැද්ද? කරනවා. කොහොමද දැන් මේ කෙස්ලොම් නියදත් හම්මස්නාරාදී කුණුබ කොටස් තියෙන තැනක ආමේ අහවලා කියලා අපි හිතාගන්න. ඒකයි අරකේ වෙනසක් තියනවද? නෑ නේද? අඹයෙක් දැකලා මිනිස්සෙක් කියලා හිතනවා වගේම නේද? අපිත් මේ කෙස්ලොම් නියදත් හම්මස්නාරි කුණුක කොටස් ටික දිහා බලාගෙන අහවලා ගන්න අන්න ආරයි කෙනා නම් හොඳයි අරයා ලස්සනයි කියලා දැන් මේ මොකද කුණුක කොටස් ටිකක් කියලා දකින්න බැරි වෙච්ච නිසා ඕක දැක්කනම් මෙතන තියෙන්නේ මේ තනිකර අසූචි ගොඩක් පිළිකුල්ලු අසබෝ ගොඩක් කියලා. ඕකට මම මගේ කියනවද? නෑ. මම මගේ කියන්නේ අන්න ඕක තමයි අරමුණ වරදවා ගන්න මෝහය නිසා අපි දඬුමු ගුරු ගැනීම, අවියාවුද ගැනීම, ඒ විතරක් මේ තාතෝ කියා ගැනීම කියන මේ සියලු දේවල් නිර්මාණය වෙනවා. හැබැයි නුවණ තියෙන කෙනා බණිනකොට දැන් ඉතින් එයා එයා පැත්තෙන් හදනවා. ඉතින් ඔබ මේ කුණු කොටස් 32 දිහා බලන්නේ බයින්නේ. ඔය බැන්නට ඒ 32ට පේන්නේ නෑ ඒක. ඒක ඇහෙන්නේ නෑ. කෙස් වලට ඕක දැනෙනවද? නෑ. නහය ලොම් වලට, හමට, මස් වලට දැනෙනවද? නෑ. දැනෙනව නම් දැනෙන්නේ කොහාටද? හිතට. දැන් මේ හිත බයින කෙනාට පේනවද? ඒ හිත බයින කෙනාට පේන්නේ යමකට දැනෙනව නම් ඒක ඔහුට පේන්නේ නෑ. යමක් පේනව නම් ඒක ඔහුට දැනෙන්නේ නෑ. ඒ පේන දේ ඒ තැනට දැනෙන්නේ නෑ. ඒ නිසා බලන්න මොනතරම් මෝඩයක්ද අපි ගත කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ මෝහය නිසා තමයි සියලු සසර ගොඩ නැගෙලා තියෙන්නේ. සියලු සංසාර ගමන ගොඩ නැගෙන්නේ ඔන්න ඔය මෝහය නිසා. එතකොට මෝහය පදනම් වෙනවා මේ අකුසල් සිත් උපදින. දැන් මම මේ අකුසල් සිත් 12 වෙනත් න්‍යායකින් කතා කරනවා. මොකද ඒක ගිය සැරේ ටිකක් තේරුම් නැහැ කියලා සමහර අය කියපු නිසා. ඊළඟට ඒ වරදවා ගන්න නිසාම අන්න දැන් බලන්න යාට ආව ලෝභය. අර සතාට ඒකට ඇලුම් කරන්න හිතුණා. ළඟට ඇවිල්ලා මේ විදියට ඇලුම් කරන්න හිතුණා ඒ සතාට. ඇයි ඡායාවට ඇලුම් කරන්නේ නැහැ. තවත් සතෙක් කියලා වරදවත් නැහැ. ඒක ඉෂ්ටයි මනාපයි ප්‍රියයි කියලා ගත්තා. ඇත්තටම ගත්තොත් ඔබට මේ ඇහැට පෙනෙන රූපය සැපවත් දුකවත් තියනවද? නෑනේ. අපි ඒක ඉස්සරහට කතා කරනවා. නමුත් මේ සැප දුක් අපි විසින්මයි තීරණය කරගන්නේ. අන්න ඒ නිසා පින්වතුනි මේ ලෝභය ඊට පස්සේ හැබැයි ඉෂ්ඨ අරමුණු කියලා අපි බෙදනවා. මොකද්ද? ලෝකේ යහපත්යයි ඉෂ්ඨයයි සම්මත දේවල් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අපි ලෝකේ යහපත් ඉෂ්ඨයි කියලා කියපු එක තව කෙනෙකුට අනිෂ්ඨ වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් බුද්ධ රූපයේ අන්‍යාගම කෙනෙකුට අනිෂ්ඨ වෙන්න පුළුවන්. ඒ වගේම අසූචි මල මූත්‍රා කියන ඒවා අපිට අනිෂ්ඨයි. හැබැයි ඒවා ආහාරයට ගන්න කුකුල්ලු ඌරන්ට ඉෂ්ඨයි. ඒ නිසා මේ ඉෂ්ඨ අරමුණු සමහර අයට අනිෂ්ඨ වෙනවා. අනිෂ්ඨ අරමුණු සමහර අයට ඉෂ්ඨ වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර ආයතනයකට ඉෂ්ට වෙච්ච එක සමහර ආයතනයකට අනිෂ්ටයි. ඒ මොකද්ද? කියන්න පුළුවන් උපමාව. අපි ගියමුකෝ ලස්සන පහන් දැල්ලක් කියලා නේද? ඇහැට බොහොම ප්‍රියයි මනාප. කයට ඔක අල්ලන්න ගියොත් එහෙම ඒක අනිෂ්ටයි. අන්න ඒ වගේ සමහර ඒවා කනට ප්‍රියයි ඒක ඇහැට ප්‍රිය නැහැ. අන්න ඒ වගේ මේ ආයතන වශයෙන් ගත්තත් ඒ ඒ පුද්ගලයාගේ විපරිත අදහස් ගත්තත් මේව අනිෂ්ඨ ස්ථානිෂ්ඨ බෙදෙනවා. නමුත් ස්වභාවයෙන් ලෝකේ සම්මතයක් වශයෙන් පොදුවේ බහුතරයකට ඒව නිසා ප්‍රිය සතුට උපදිනවා නම් සෝමනස්ය උපදිනවා නම් ඒවා අනිෂ්ඨ අරමුණු කියලා කියනවා. ඒ නිසා බුද්ධ රූපය කියන එක අති ඉෂ්ඨ අරමුණක්. ඉෂ්ඨයනුත් අති ඉෂ්ඨයි කියලා කියනවා. මොකද ඒකෙන් කුසල් සිත් උපදවන නිසා. ඒක තව කෙනෙකුට අනිෂ්ඨ වුණත් ලෝකේ ඉෂ්ඨයයි සම්මත එකක්. ඌ අසුචි ඌරට ඉෂ්ඨ වුණත් ඒක පිළිකුල් අනිෂ්ඨයයි සම්මත එකක්. අන්නේ විදියට ඉෂ්ඨ අනිෂ්ඨ අරමුණු සම්මත වශයෙන් බෙදලා ඉෂ්ඨ අරමුණක් මේ ආයතනයකට හම්බුනොත් ඒක අරමුණු වෙලා ලෝභය උපදිනවා. එතකොට ලෝභය කියන්නේ වෙන මොනවත් නෙවෙයි අපිට මේ ලෝභය අල්ලලා බලන්න බෑ. ඇහෙන් දකින්න බෑ. කොහොමද තේරුම් ගන්නේ? හිතට දැනෙනවා සතුටක්. ආ සතුටක් අපිට ප්‍රීතියක් සතුටක් දැනෙනවා. ලෝභය පදනම් වෙලා. දැන් ඒක කුසලයටත් දැනෙනවනේ. දැන් කොහොමද අපි මේක වෙන් කරගන්නේ? ඈ කුසලයේ සතුටක් නැද්ද දැන් ඔබ පින් කරනකොට කසුල සතුටක් තියෙනවනේ සතුටින් පින් කරන්නේ දානයක් දෙනකොට අපි බුද්ධ වන්දනාවක් කරනකොට සතුටක් එනවා මේක කොහොමද වෙන් කරගන්නේ එතකොට අකුසලයේ ඇතිවෙන සතුට ඒ සතුට විපරිණාම වෙනකොට දුක එනවා. අන්න එතනින් තමයි එතන ඒ සතුට තුල තිබිලා තියෙන මොකද්ද? ලෝභය. ඔබ සතුටින් දානයක් වෙනවා. යමක් ස්වාමීන් වහන්සේ නමකට පූජා කරනවා. ඔබ ඒක පූජා කරන්නේ ලෝභයෙන් නෙවෙයි අත්හැරලා. දැන් මේක තියනවද නැද්ද පාවිච්චි කරාද මොනවද කරාද ඔබ බලන්නේ නැහැ. ඒක මොනවාරි ඒක වෙනකොටකට කවුරු හරි ඒ ස්වාමීන් වහන්සේ දීලා. නමුත් කෙනෙක් අවබෝධයෙන් ඒක දුන්නා නම් ඒක යාට අසුතරක් වෙන්නේ නැහැ. ඒ සතුටක් තිබුණා කියන. හැබැයි සමහර අය මේක අල්ලගෙන දෙනවා. දීලා ඉවරලා බලනවා පාවිච්චි කරනවද මොනවද කරේ ආ මේ මන් දීපු එක තවත් තියෙනවනේ කියලා ආන් එහෙම සමහර අය අතහැරලා නැහැ දීලා එහෙම නැත්නම් දීලා අපි එක එක දේවල් බලාපොරොත්තු වෙනවා සමහර අය ස්වාමීන් වහන්සේලා අපි දන් දෙනවා මේ මේවා කරනවා ඒ නිසා අපිට මේ මේ දේවල් කරලා ඕනේ කියලා අන්න එහෙම සමහරට චෝදනත් අපි කරනවා එහෙනම් ඒතර අතහැරලාද දීලා දෙන්නේ නැහැ අල්ලාගෙන දීලා තියෙන්නේ ඒක කුසලයක් නෙවෙයි. එතනක් තිබිලා තියෙන කුසල් ස්වરૂපයට ස්වરૂපේ ගත්තට මොකද්ද? අකුසලයක් තමයි තිබිලා තියෙන්නේ. මතකද? අන්න ඒ වගේ මේ ලෝභය කියනවා සෝමනස්සය. ඒ සෝමනස්සය ඇති වුනහම ඒක විපරිණාම වෙනකොට දුක එනවා. ඊළඟ එතන කිව්වා අපි මේ ලෝභ මූල සිත් ගැන කතා කරන්නේ. දැන් අපි කතා කරා එතන නමෝහය පිළිබඳව කතා කරා සෝමනස්සය පිළිබඳව කතා කරා ඊළඟ දෘෂ්ටිය පිළිබඳව අපි කතා කරා ඔය හිතක තියෙන ප්‍රධාන කොටස් ටික ඊළඟ තව එකක් තියෙනවා මොකද්ද උතන සසංකාරික අසංකාරික බව කියලා එකක් ඒ කියන්නේ අපි යමක් කරනකොට අපේම හිත උත්සාහවත් කරගෙන තමන් හෝ තව කෙනෙක් උත්සාහවත් කරන වැරදි දෙයක් කරනවා තව අපි සමහර විට මේ බොරුවක් කියන්න තව කෙනෙක් පොළඹවලා කටයුතු කරනවා. සමහර විට එහෙම ඉතින් කොච්චරවත් ඔය වෙන්නේ නේද? තමන්ගේ මොනවා හරි බේරගන්න තව කෙනෙකුට කියලා දෙනවා මෙන්න මේක ගිහිල්ලා කියපම් මෙන්න මේ විදිහට මං නෑ කියලා හරි කියන්න මේ කියලා මොනවා හරි දෙයක් කියන. දැන් මේ ලෝභය පදනම් වෙලා කියනවා ඒක. දැන් එතකොට ඒක කියනකොට කෙනෙක් තව කෙනෙක් කියපු නිසා කරා නම් ඒකට කියනවා සසංකාරිකයි කියලා. තමන්ටම හිතලා කිව්වනම් ඒක අසංකාරිකයි. එතකොට තමන් හිත අනුන් හෝ තමන් උත්සාහවත් කර ගැනීමෙන් උපදිනවනම් ලෝභ සාගත සිතක් ඒවට කියනවා සසංකාරික කියලා. අනුස්සහයෙන් ස්වභාවයෙන් එකපාරම උපදිනවනම් ඒකට අසංකාරික හිත. කෝකද බලවත්? හ්ම් අසංකාරිකය බලවත්. ඇයි ඒකේ අය මේ හිත එහාට මෙහාට ඇදලා නෙවෙයි ගන්නුනේ. අන්න ඒ නිසා. ඊළඟට තියෙන්නේ ওই සිත්වල ගැන කතා කරන්න ඊළඟ පොදු එක අසංකාරික සසංකාරික කතා කරා. ඊළඟට කතා කරන්නේ උපේක්ෂාව. වේදනාවලින් උපේක්ෂ මධ්‍යස්ත වේදනාව කියන ඒකත් තේරුම් ගන්න අපහසු නෑ. ඒ අරමුණක් දිහා බැලුවානේ ඒකේ අපිට අකමැත්තක් එන්නෙත් නෑ, කැමැත්තක් එන්නෙත් නෑ. නමුත් කැමැත්තක් අකමැත්තක් නැති වුණත් ලෝභය නිසා සමහරු කරනවා. සමහරු කරනවා එහෙම දේවල්. <coughs> ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට ඒ මධ්‍යස්ථ අරමුණු කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ ඒකේ දෝමනස්සයක් එන්නේ නැහැ, සෝමනස්සයක් එන්නේ නැහැ. නමුත් අවශ්‍යතාවයට යා කරනවා. අන්න ඒවට කියනවා මොනවද? උපේක්ෂාව කියන මැදහත් බව. මේ මැදහත් බව කියන්නේ වේදනාව පිළිබඳව. සෝමනස්සය කියන්නේ වේදනාව පිළිබඳව. එතකොට ඔය විදිහට උපේක්ෂා වේදනාවෙන් යුක්ත මධ්‍යස්ත වේදනාවෙන් යුක්ත එහෙත් අරමුණ වරදවාගෙන අර කියපු ආකාරයට දැන් ඕන අපි ඔක්කොම එකපාර මේ මෝහය කියනකොට අර අදහස අපි හිතෙන් අරන් යන්න ඕනේ වේගෙන් මේ මෝහය කියන්නේ මොකක්ද කියලා. අන්න ඒ විදිහට අරමුණ වරදවාගෙන මෝහය නිසා උපේක්ෂා වේදනාවෙන් යුක්තව උපේක්ෂා වේදනාවෙන් යුක්තව තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙයවීමක් කමන්නතිය මෙහෙවීමක් ඇතුව සිද්ධ කරනවා. එතකොට ඒ හිතේ වේදනාව උපේක්ෂා සහගතයි. නමුත් ලෝභය තිබිලා තියෙනවා. අර වගේ මොනවා හරි දෘෂ්ටියක් එයාට එනවා. සමහර විට වැඩකට නැහැ. තැනකට ගිහිල්ලා මොනවා හරි ඉතින් මේ බොරුවක් එහෙම නැත්නම් තව විනෝදයට ඉතින් සමහර විට විනෝදයටත් නෙවෙයි ඒක. බොරුවක් කියනවා වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් අරගෙන එනවා යන ගමන් ඉතින් මේ එහෙම හොර හිතක් උපදිනවා. අන්න ඒ විදිහට ලෝභය ඉපදිලා එක්කෝ තමන්ගේ උත්සාහයකින් හෝ අනුන්ගේ මෙහෙයවීමක් ඇතුව කරනවා. එතන මුල් හතර කිව්වේ අපි සෝමනස්ස සාගත සිත් හතර. පැහැදිලි නේද ඒක හැමෝටම? ඊට පස්සේ සිත් හතර උපේක්ෂා සාගත සිත් හතර. ඒකේ වෙනස තියෙන්නේ වේදනාව උපේක්ෂා සාගත. නේද? අපි කෙනෙක් අපි කියමුකෝ බොරුවක් කියනවා. දැන් බොරුවක් කියන්නේ සතුටු සිතින් නෙවෙයි. සතුටු සිතින් නෙවෙයි. ඒක ඉතින් එයාට ප්‍රයෝජනෙකුත් නැහැ. නමුත් ඉතින් එයාට අර උපදින ලෝභය නිසා මධ්‍යස්ත උපේක්ෂාවෙන් යුක්තව බොරුවක් කියනවා කෙනෙක්. අන්න එතකොට අරමුණ උපේක්ෂා සාගතයි. ඒ බොරුව කියන්නේ අපි කියමුකෝ එයා මේ දුස්තියකට පෙළඹිලා. ඉතින් පොඩ්ඩක් විනෝදයට නෙවෙයි ඉතින් මේ එයාට හිතෙනවා ඉතින් නිකම්ම හිතනවා මෙයා ටිකක් රවට්ටන්න ඕනේ කියලා. ඒ විදිහට. ඉතින් ඒ විදිහට හිතලා කියනවා. එතකොට දුස්තියක් ඇති වෙලා Tamanටම හිතලා කිව්වේ. එතකොට ඒක අසංකාරිකයි. අන්න එතකොට ඒ විදිහට හිත උපදින්නත් පුළුවන්. ওই දෘෂ්ටිය නැතුව ලෝභය පදනම් වෙලා තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙයවීමක් ඇතුව හෝ නැතුව උපදින්න පුළුවන්. දැන් එතකොට ඔච්චරයි. අකුසල් සිත් 8 අමාරුවක් නෑ මේක. තමන්ම ටිකක් ඕක හිතලා හිතලා හිතලා මේ අකුසල් සිත් 8 ඔය ලෝභ මූල සිත් 8 පිළිබඳව ටිකක් තනියම තේරුම් ගන්න උත්සාහවත් වුණොත් මේකේ ඇති දෙයක් නැහැ කියලා Tamanට තේරෙනවා. ඒ නිසා අපි වෙහෙසෙන්න ඕනේ. දැන් කාට හරි මේ අකුසල් සිත් අටේ නොතේරෙන එකක් තියෙනවද? නොතේරෙන එකක් තියෙනවනම් අත උස්සන්න. එතකොට ඒ අහවල් සිත් එහෙම නැත්නම් පස්වෙනි හිත අහවල් සිත් තේරුම් නැහැ කියලා කිව්වොත් කියලා දෙන්න පුළුවන්. හොඳයි එහෙනම් හැමෝටම තේරුණා කියලා අදහස් කරනවා. ඊට පස්සේ අපි ඊළඟ එකට යමු. නිකන් ඉන්න එපා. මොකද දැන් මේ මේවා මේ කාමාවචර සිත් 54 කරලා මේ 54න් මම ප්‍රශ්න පත්‍රයකුත් දෙනවා. ඒකට උත්තර සපයන්නත් ඕනේ. ඒ නිසා ඒකට මහන්සි වෙන්න ඕනේ. මේ කාමාවචර සිත් 54 කරලා එහෙම නැත්නම් ඔව් එහෙම තමයි මගේ අදහස තියෙන්නේ. එහෙම නැත්නම් අශෝභන සිත් 30 ඉවර කරලා හරි ඒක මම සුදුසු බලදි කරනවා. එතකොට ඊළඟ තියෙන්නේ දෝෂ මූල සිත් දෙක. දේශ මූල සිත් දෙකේ අර සෝමනස්සේ වෙනුවට දෝමනස්සේ. මොනවද මේ සිත් දෙක කියන්නේ බලන්න? අසංකාරිකය. සත්‍යංකාරිකය. වෙනස තියෙන්නේ මොකක්ද ඒකේ? අසංකාරික සසංකාරික විතරයි. ඒකේ ලොකු අමාරුවක් නෑ ඒකේ. දෝමනස්සේ කියන්නේ අපි කාටත් එන එකක් නේ. ඒක දන්නවා. මොකද්ද? අප්‍රිය අකමැති අරමුණේ එන තරහ. තරහ ඉතින් කාට හරි පරුස වචන කියලා බණිනවා. එහෙම නැත්නම් කාගේ හරි දෙයක් තරහට හොරගම් කරනවා. තරහ නිසා සමහර විට සතෙක් මරනවා. සතෙකුට හිංසා කරනවා. ඉතින් මෙන්න දෝමනස්ස සහගතයි. හිත දෝමනස්යෙන් යුක්ත නිසා ඒකට කියනවා දෝමනස්ස සහගත කියලා. පටික සම්පයුක්ත කියලා කියන්නේ මොකද්ද? එතන අරමුණේ ගැටෙන බව. ආ ඒක හැම වෙලාවෙම අරමුණත් එක්ක විරුද්ධ වෙනවා. අකමැති. අපිට දුර්ගන්ධයක් ආවම මේකේ අපි සමහර විට මේ ඇහි බැමත් එක්ක අකුල ගන්නෙ. අන්න ඒක තමයි මේ අරමුණත් එක්ක විරුද්ධත්වය. පටිගය. සමහර විට අකමැති අය කෙරෙහි අපි ගැටෙනවා. දැන් මේ ගැටෙනකොට එයාගේ මොනවා හරි දෙයක් නිසා ගැටෙනකොට අපි තුල ඉපදෙන දේශමූල සිත්. ඒ නිසා මම එදා කිව්වා මේ දේශමූල සිත් කියන ඒවා පංචානන්තරීය කර්ම සියල්ලම ඇති වෙන්නේ දේශමූල සිත්. නිරේතපත් කරන ආනන්තරීය කර්ම පහම දේශයේ මුල් වෙලා ඇති වෙන්නේ. නිසා මේ දෙක පිළිබඳව අපි අපි හොඳට හිතෙන් දකින්න ඕනේ, මතු කරගන්න ඕනේ. අන්න එහෙම මතු කරගත්තොත් තමයි තමන් තුල द्वේෂයක් ඉපදුනාම මන් තුල द्वේෂයක් ඉපදිලා කියලා තමන්ට දැනගන්න පුළුවන්. අන්න එයා තමයි ධර්මදර වෙන්නේ. එහෙම නැත්නම් මේවා කටපාඩම් කරගෙන කියන කෙනා නෙවෙයි ධම්මදර කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දිනක් අහනවා ධම්මදරෝ ධම්මදරෝ හෝති. ධර්මදරයි ධර්මදරයි කියලා කියනවා කාටද ධර්මදරයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දවසක තමන්ගේ సంతානයේ ලෝභය ඉපදුනා නම් මන් තුල ලෝභය ඉපදුනා කියලා තමයි යමෙකුට දකින්න පුළුවන් නම් ඒ මොහොතේ මන් තුල දේශේ ඉපදුන් මේ මගේ දැන් තරහා ඇවිල්ලා කියලා දකින්න පුළුවන් නම් අන්න එයා ධම්මදරයි. එයා ධර්මයේ දැනගෙන ධාරණය කරගෙන හිටපු ඥානය එයාගේ තරහ දැක්කේ. එහෙම නැත්නම් මේ ওই වචන ටික පාඩම් කරගෙන හිටියාට එයාට තරහක් ආවට පේන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මේවා ප්‍රගුණ කරලා හිතෙන් මේවා දකින්න ඕනේ. තරහා එනකොට දැන් ඒ තරහ කියන සිතුවිල්ල අපිට පේන්නේ නැහැ. නමුත් අපේ හිත දිහා, කය දිහා බැලුවාම අපිට වෙනස්කම් පේනවා. මූණ අළු වෙලා, කලබල වෙලා, කුලප්පු වෙලා අපිට මහා පීඩාවක් දුකක් ඇවිල්ලා මේ විදිහට Tamanටම වෙහෙස විඩාව තේරෙනවා. අන්න ඒ වගේ තමයි අපි මේ දේශයක් මේ ලෝභයක් කියලා හඳුනගන්නේ. එතකොට ඒ විදිහට පටික සම්පයුත්ත අසංකාරික සසංකාරික. සමහරුගේ කීමක් නිසා බයිනවා, සමහරු කීමක් නිසා බොරු කියනවා. මේ විදිහට මේ පටික සම්පයුත්ත සිත් දෙක ඔන්න ඔය ඉතින් ඒකේ අර 8ක් තිබුණා. ඒකේ දෙකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මේ සිත් දෙක එච්චර අපහසුාවක් නෑ සිත් දෙකයි තියෙන්නේ මතක තියාගන්නත් ලේසි සිත් දෙකක්. එතකොට මේ අපි ගිය සැරේ කතා කරා මේ පටික සම්පයුත්ත දේශසිත උපදින්න ඔය කියපු කාරණා හේතු කියන ඒවා අරමුණේ ඇතිතතු නොදන්නාකම කියන ඒවට අමතරව තව කරුණු හතරක් ගැන කතා කරා. ඒ පටිගේ ඇති හේතුව අපිට අමනාප අරමුණු නිතර නිතර ලැබීම. ඊට පස්සේ නිතර කිපෙන බව සහ තරහා ගති ඇති බව කෙනෙකුගේ රැකී ආරක්ෂාව නිසා හෝ එයා නිතරම එක්ක දරුවෝ නිසා හරි නිතර නිතරම කිපෙන කෙනෙක් මොනවා නිසා එහෙම නැත්නම් එයා ඉන්නේ ඒ වගේ වැරදි වැඩ කරන බහුල අය ගාව නිසා කෙනෙකුට නිතර නිතර කිපීම ඇති වෙනවා අන්න ඒ නිසාත් මේ පටිඝ සම්පයුක්ත සිත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා ඊළඟට මේ නූගත්කම කියන එක ඒ මෝඩකම කියන එක නිසා අපිට ඉක්මනට තරහ යනවා ඒවා ක්‍රියාත්මක වෙනවා. ඊට අමතර අරමුණ ගැන දුරදිග කල්පනා නොකරී ඒ අපිට යමක් හිතෙනකොටම තරහක් එනකොටම ක්‍රියාත්මක කරන්න පුරුදු වෙනවා. ඒ නිසා පින්වතුනි ඔය ප්‍රාණඝාතයේ නිසා යම් කර්මපතයක් සකස් වෙනවා ඒ සියල්ල ඒ දේශේ ආපු පමණකින් වෙන්නේ නැහැ. ඒ දේශය අපි කයින් හරි වචනයෙන් හරි ක්‍රියාත්මක කරන්න ගියාම තමයි යන්න කර්මපතේ සකස් හැබැයි දේශය ඉපදුනොත් අකුසලයක් වෙනවා. එතන මේ අකුසල් සිතක් ඔහුගේ උපදිනවා. ඒක කර්මපතයක් හැදෙන්න හේතුව ගොඩ නැගෙනවා. ඇතැම් අයගේ මේවා නැවත නැවත ආසේවණය වෙලා අන්න අර කයින් වචනෙන් ක්‍රියා කරන තත්ත්වයටපත් වෙනවා. ඒක ගොඩ නැගින්නේ තරහා එනකොට ඒ ඒ මොහොතේ දැක දැක නැති කරගෙන හිටියානම් එයාට අර ඒක කායිකව වාචිකව පරිවර්තනය වෙන්න එයා ඉඩ තියාගන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ විදිහට මතක තියාගන්න. එතකොට අපි පරුස වචන කියනවා වෙන්න පුළුවන්, සත්තු මරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ හොරකම් කිරීම, බොරු කීම, කේලම් කීම, සම්පප්පලාපය. ඊට පස්සේ ව්‍යාපාදය කියන මෙන්න මේ දේවල් ද්වේෂයේ මුල් වෙලා සිද්ධ වෙනවා. ඉතින් ඕවා ඒ නිසා ද්වේෂයේ උපදිලා ඒක ඔන්න ওই විදිහට අපි කායෙන් වචනයෙන් හිතින් ක්‍රියාත්මක කරනකොට කර්මපත සකස් වෙනවා. එතකොට ද්වේෂ මූල සිද්දකත් ගැටලුවක් නැහැ. ඒකේ විශේෂය තිබ්බේ පටිග සම්පයුක්ත බව, දෝමනස්ස සාගත බව. දැන් ඒකේ උපේක්ෂා බවක් දෙකක් නැහැ. ඒ සිද්දකම දෝමනස්ස සාගතයි. ඊට පස්සේ පටික සම්පයුක්ත බව, අසංකාරික සසංකාරික බව. දැන් ඒකේ අමාරුවක් නෑ ඒක බොහොම සරලයි. ඊට පස්සේ ඊළඟ එක මෝහ මූල සිද්දක. මොකද්ද මේ මෝහ මූල සිද්දක? ආ ඔව්. උපේක්ෂා සාගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. උපේක්ෂා සාගත උච්චච්ඡ සම්පයුක්ත හිතක. එතන උපේක්ෂාව පැහැදිලි. මොකද මේ මෝහය කියන එක මෝහය මෙතන දැන් අනිත් සිත් තුලත් මෝහය තිබුණා. දැන් මෙතනත් මොකද මේ මෝහ මූල කියලා අයත් දාලා තියෙන්නේ? ඈ මෝහයෙහි බලවත් ලෙස තියෙනවා. ඒ මෝහයත් එක්ක තවත් ධර්මතා දෙකක් යෙදිලා තියෙනවා. ඒ නිසාම මේකට මෝහ මූල කියලා කිව්වේ. මෝහය වැඩි වුණාම ඒ හිත එක්ක විචිකිච්ඡා සහගත වෙනවා. එහෙම නැත්නම් උද්දච්ච සහගත වෙනවා. ඒ කියන්නේ හරියට හරි වැරදිවට හරි අරමුණක් නිශ්චය කරගන්න බැරිකම තමයි විචිකිච්ඡාව සැකය කියලා කියන්නේ. එතකොට මේ සැකයක් නීවරණ වන සැකයක් තියෙනවා නීවරණ නොවන සැකයක් තියෙනවා. දැන් අපි කියමුකෝ මේ දහම් කරුණක් කියපු එකක් පිළිබඳව අපි ටිකක් මේ මේ කියපු එක හරිද වැරදිද කියලා විමසන එක ඒක නීවරණ අකුසලයක් වෙන එකක් නෙවෙයි. නමුත් එතන සැකයක් තියෙනවා. නමුත් මේ නීවරණය අකුසල් වෙන සැකය පිළිබඳව පෙන්වන්නේ මොනවද? බුද්ධ ආදී අටතෙන් කෙරෙහි තියෙන සැකය. බුදුන් ගැන සැක කරනවා. ධර්මයේ ගැන සැක කරනවා. සංඝයා ගැන සැක කරනවා. සීලය ගැන සැක කරනවා. අන්න ඒ විදිහට අතීතයන් අනාගතය පිළිබඳව, පටිච්චසමුපාදය පිළිබඳව, මේවා පිළිබඳ පූර්වාන්තේ අපරාන්තේ, පූර්වාන්ත අපරාන්තේ මේ දෙකම පිළිබඳව සැක කරනවා. පටිච්චසමුපාදයේ හේතුඵල ධර්ම පිළිබඳව සැක කරනවා. සමහර අය දැන් ඔය කියන්නේ මේ නිට්ටයයි සදාකාලිකයි එහෙම තැන් ලෝක බ්‍රහ්ම ලෝක තියෙනවා සදාකාලික කියලා එහෙම හිතනවා. ඉතින් මේ පටිච්චසමුප්පන්න බව කිව්වම එහෙම වෙන්නේ කොහොමද කියලා සැක අන්න මේ සැකය එන්නේ මෝහය වැඩිකම නිසා. ඒකට මොකද්ද කිව්වේ විචිකිච්ඡාව. එතකොට මේ විචිකිච්ඡාව නිසාම කවදාවත් එයාට ඒකේ සතුටක් විඳින්න බෑ. ඒ නිසා ඒ හිත කවදාවත් සෝමනස්ස වෙන්නේ නැහැ. ඒ වගේම ඒ හිතේ ගැටෙන්නේ නැහැ. ඒ ගැටෙන්න විදිහක් නැහැ මේ අරමුණේ සැකයනේ. ඇලෙන්නේ හෝ ගැටෙන්නේ ඒ අරමුණේ පිහිටගත්තු. නේද? ඒ නිසා ඇලෙන්න ගැටෙන්න විදිහක් නැහැ අරමුණේ පිහිටලා නැති නිසා. ඉතින් අන්න ඒ නිසා මෝහ මූල සිත් ටික ගත්තාම ඒ සිත් ටික ওই සිත් දෙකයි තියෙන්නේ. ඒකේ ඊළඟ අසංකාරික සසංකාරික බවක් තියනවාද? ඇයි ඒක නැත්තේ එහෙම? එහෙම නෑ. ඒ මොකද මෝහය නිසා මේ ඒ අරමුණේ පිහිට ගන්න බැරි ගමනේ තියෙන්නේ. මේක සසංකාරික හෝ අසංකාරික වෙන්න නම් අරමුණේක පිහිටන්න ඕනේ. අන්න ඒ නිසා ඊළඟ හිත උද්දච්චය අර මෝහය වැඩි වුණාම අරමුණේ මුලාවීම කියන එක අධික වුණාම එයාගේ හිත ඒත් අරමුණක පිහිට ගන්න බැරි නිසා නිතර හිත සැලෙනවා. හරියට අර ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙනවා අරමුණක පිහිටන්න මේකද මේකද මේකද කියලා එහෙම නැත්නම් ඒක සැකය මේ උද්දච්චය කියලා කියන්නේ උද්දච්ච සම්පූර්ණ නොසන්සුන්කම නොසන්සුන්කම කියන එක මේක විවිධ අරමුණු වල යනවා එක තැනක අරමුණ පිහිටවා ගන්න බෑ. යම් වෙලාවක ආ මේක හරි කියලා හිතනවා තව විතරක් ගොඩක් එනවා. එතකොට ඒක හරි කියලා හිතනවා. එහෙම නැත්නම් ඒක හරි කියලා ගන්නොත් තව එකක් ඇවිල්ලා මෝඩකමට නෑ නෑ එහෙම වෙන්න බෑ කියලා තව එනකට পায়නවා. ඔන්න ඔය විදිහට මේ හිත අරමුණෙන් අරමුණ පැන පැන එහාට මෙහාට යනවා. අන්න ඒ නිසා මේකේ සසංකාරික අසංකාරික බවකුත් නැහැ. ඒකේ සතුටු වෙන්න දුක් වෙන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා එතන විශේෂ වෙනසක් තියෙන්නේ උද්දච්චය හා විචිකිච්ඡාව. එච්චරයි. එතකොට ඒකේ උපේක්ෂාව පිළිබඳව කතා කරා, මෝහය පිළිබඳව අපි මෝඩකම කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඔන්න ඔය විදිහට තමයි මේ මෝහ මූල සිත් දෙකයි එතකොට දේශ මූල සිත් දෙකයි ලෝභ මූල සිත් 8යි කියන ඔන්න ඔය අකුසල් සිත් 12 එතකොට මේ අකුසල් සිත් 12ට අමතරව දැන් රූපාවචර අරූපාවචර ලෝකවල ඉන්න බ්‍රහ්මයෝ ඉන්නවා දෙවරු ඉන්නවා දැන් අපි මේ කතා කරන්නේ කාම භූමිය ගැනනේ නේද ඒක රූපාවචර බ්‍රහ්මයෝ අරූපාවචර බ්‍රහ්මයෝ ඉන්නවා දැන් මෙයාලට අකුසල් සිත් උපදිනවද නැද්ද එයාලට වෙනම සිත් ටිකක් උපදිනවද නැත්නම් මේවමද ඈ මේවමයි උපදින්නේ. ඒ නිසා ඔය තුන් භූමියේම උපදින්නේ මේ හිත්. මේ අකුසල් සිත් වලට කියන නමක් තියෙනවා කාමාවචර සිත් කියලා. අපි ඔය කාමාවචර සිත් ඔය අකුසල් සිත් කොතන ඉපදුනත් ඒ හිත නම් කරන්නේ කාමාවචර හිතක් කියලා. ඒ නිසා මේ අකුසල් හිත් ඒකාන්තයෙන් කාමාවචරයි කියලා කියනවා. ඒ කොහේ ඉපදුනත් මේක කාමාවචරයි කියලා තමයි කියන්නේ. ඒ නිසා බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයාටත් ඒ භවයට ඇලුම් කරනවා. මේ අපි ආස කරන රූප වලට එයා තණ්හා කරන්නේ නැහැ. නමුත් ඒ භවයට ඇලුම් කරනකොට එතන ලෝභය උපදිනවා. ඒ ලෝභයට කියන්නේ මේ අටෙන් එකක්. දැන් අපේ ධර්මයේ සඳහන් වෙන්නේ අර බක බක්මයට එහෙම මහා දුස්තියක් ඇති වුණා කියලා නේද? බුදුරජාන් වහන්සේ ගිහිල්ලා ඒ දුස්තිය ඛණ්ඩණය කරේ. දිට්ඨිගත සිත් මේ බ්‍රහ්ම අරූපා රූපාවචර බ්‍රහ්මයන්ටත් ඇති වෙනවා. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකයේ උපදින් නැති හිත් ටිකක් තියෙනවා. දෙකක් මොනවද? දේශ මූල හිත් දෙක බ්‍රහ්ම ලෝකවල උපදින්නේ නැහැ. ඔය සිත් දෙක උපදින්නේ කාම ලෝකේ විතරයි. දේශ මූල සිත් දෙක. මෝහ මූල සිත් ටිකයි, ලෝභ මූල සිත් ටිකයි තුන් භූමියේම උපදින්න පුළුවන්. නමුත් කොයි භූමියේ ඉපදුනත් ඒවට දෙන නම තමයි කාමාවචර කියන නම. කාමාවචර කියලා කියන්නේ ඇයි ඒවට? බොහෝ සෙයින් කාම ලෝකයේ උපදින නිසා. මොකද්ද? බොහෝ සෙයින් කාම ලෝකයේ උපදින නිසා මිසක් කාම ලෝකයේ විතරයි මේවා උපදින්නේ කියලා නෙවෙයි. එහෙම අදහසක් ගත්තොත් මේ හිත් ඔබ තේරුම් ගත්ත වැරදි වෙනවා. රූපාවචර හිත් කියලා කියන්නේ බොහෝ සෙයින් රූප ලෝකයේ උපදින නිසා විතරයි ඒවා රූප ලෝකයේ විතරයි උපදින්නේ කියලා කියන්නේ නැහැ. රූපාවචර සිත් කොටසක් තියෙනවා ඒ රූප ලෝකේ විතරක් උපදින. නමුත් පොදුවේ ගත්තොත් නෑ. එතකොට අන්න ඒ විදිහට දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ බ්‍රහ්ම ලෝකේන රූපාවචර බ්‍රහ්මේ එනවා මේ කාම භූමියට නේද දැන් අර ගටිකාර බ්‍රහ්මයායි මාල් බුදුරජාණන් වහන්සේට මේ පැවිදි වෙන්න සිවුරු පිළිකර දුන්නේ නේද ආ එතකොට ඒ ගටිකාර බ්‍රහ්මයා කාම ලෝකෙට ආවා දැන් ආවට එයාගේ හිත දැන් ඒ වෙලාවේ එතන සිද්ධ වුණේ කාමාවචර සිත් නමුත් එයා රූපාවචර බ්‍රහ්මේ ඒ නිසා ඒ භූමියල ඉන්න අයට මෙහාට ආවත් මෙහි ඉන්න අය එහාට ගියත් ඒ නම් කරන්නේ බොහෝ සෙයින් උපදින සිත්වල ස්වභාවය. ඒ නිසා මේ කාම ලෝකේ බොහෝ සෙයින් උපදින සිත්වලට කාමාවචර සිත් කියනවා. එයින් මේ 12ම කාම ලෝකේ තමයි වැඩිපුර උපදින්නේ. ඒ නිසා මේවට කාමාවචර සිත් කියලා කිව්වා. අන්න හරි එකේ වැදගත්කමක් කිව්වා. එතකොට අකුසල් සිත් 12 පිළිබඳව අපි කතා කරා. පොදුවේ දැන් ඔන්න අපි අකුසල් සිත් 12 පිළිබඳව ගිය සැරේ මේ 12 පිළිබඳව අපි වෙන වෙනම කතා කරා. එතකොට අද ඒක තවත් වෙනස් ස්වරූපයෙන් කතා කරා. ඉතින් දැන් මේට වැඩිය අය මේක සරල කරන්න බෑ. තේරුණාද? මේට වැඩිය සරල කරන්න බෑ මේක. ඉතින් මේකත් කෙනෙකුට තේරෙන්නේ නැත්තම් එයාට පෞද්ගලිකව වෙන වෙනම ටිකක් මහන්සි වෙලා ඒක දුර්වල වෙන්නේ නැතුව මේවා අමතක වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත ටිකක් මහන්සි වෙලා ටිකක් උත්සාහවත් වෙන්න වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ අමතක වෙනවා කියන එක කාටවත් වෙන්න පුළුවන්. ඒකට නැවත නැවත බලා ගන්න ඕනේ. ඒක වෙනම කාරණාවක්. කියනකොට තේරෙනවා නම් එතකොට එයාට ආපහු සිහි කරනකොට බලනකොට ඒක එයාට ධාරණය වෙනවා. මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ ස්වාමින් වහන්සේ යම් මිනිහෙක් සතුන් මරා මස් විකුණා මුදල් ලබා සුව පහසු ජීවිතයක් ගත කරයි. ඔහුට සතුන් මැරීම නිසා ලැබෙන විපාක මොනවද කියලා අහලා තියෙනවා. ඉතින් එතකොට දැන් මෙයා මේ විදිහේ මේ ජීවිතේ යම් සතුටක් ලබනවා නම් ඒක එයා පෙර කරපු කුසල කර්මය නිසා ලැබෙන එකක්. නමුත් මේ සතුන් මරලා එයා ඒකෙන් ලැබෙන සතුට කියන එක තුල එයාට තියෙන අකුසල් සිත්, ලෝභ මූල සිත් තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒ හිත් වල කර්ම වෙන එකක්. කියන්නේ මේ දැන් සතුන් මරලා ලැබෙන ආදායමෙන් ඒ මොඩලෙන් එයා වෙන වෙන සතුට දේවල් කරනවා. වෙන වෙන දේවල් කරනවා. එතකොට ඒ සතුට තුල වෙනම කර්ම සකස් වෙනවා. ඊළඟට තමයි සතුන් මැරීම නිසා එයාට වෙන සමහර විට කෙනෙක් මේක විනෝදාංශයක් වශයෙන් සමහරු කරනවා. දැන් ඒක ඉස්සර රජ කාලේ හිටපු රජවරු විනෝදාංශයට දඩයමේ ගියා. හැබැයි මේ සතුන් මැරීම කියන කාරණාව ගත්තොත් ඒ කියන්නේ සතා මරණ අවස්ථාව ගත්තොත් ඒ සතාගේ ප්‍රාණය තියෙන තාකල් ඒ සතාගේ මස් අනුභව කරන්න බෑ. ඒ නිසා ඒ සතාගේ ප්‍රාණය නිරුද්ධ කරන්න ඕනේ. එහෙනම් මේ ප්‍රාණය නිරුද්ධ කිරීම කියන එක කරන්න නම් කරන්නෙම වේසසාගත සිතමින් සිතකින්මයි ප්‍රාණය තියෙන එකට කැමති නෑ මස් ඒකේ ගන්න බෑනේ විකුණන්න බෑ මස් කන්න බෑ අන්න ඒ නිසා ඉතින් ඒ නිසා මේ ප්‍රාණය නිරුද්ධ කිරීම කියන එක තමයි සත්තා මරණවා කියලා ඒක කරන්නේ අකුසල් සිතින් එතකොට ඒකේ විපාකයේ පිළිබඳව අහලා තියෙනවා. එතකොට මේ විපාකයේ පිළිබඳව අපිට කොටස් දෙකක් කියන්න පුළුවන් අල්ප සාවද්ද්‍ය මහා සාවද්ද්‍ය කියලා. ඒ කියන්නේ අපි මේ අල්ප සාවද්ද්‍ය මහා සාවද්ද්‍ය භාවයත් තවත් ප්‍රභේද වෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ කෙනෙක් කුඩා සතෙක් මරනවා. එතකොට මේ මැරීම සඳහා ලොකු වෙහෙසක් ගත්තේ නැහැ. තව කෙනෙක් ලොකු සතෙක් මරනවා. එතකොට මේ සතා මරන්න අපි සෑහෙන වෙහෙසිලා සිත් ගාණක් උපද්දවලා කයෙන් වචනය මිදංගු කරගෙන සෑහෙන වෙලාවක් වෙහෙසිලා තමයි ඒ සතා මැරුවේ සතා ලොකු නිසා අපි කියව මිනිස්සේ එහෙම නැත්නම් අලියෙක් කොටියෙක් බල්ලෙක් වගේ සතෙක් කියලා එතකොට එයාට ඉපදෙලා තියෙන ද්වේෂ සහගත සිත් වැඩි ප්‍රමාණයක් ඒ නිසා මේ සිත්වල නැවත නැවත උපදින්න උපදින්න ඒක ආසේවණීය වෙලා ආසේවන ප්‍රත්‍යයෙන් පත් වෙලා ඒක බලවත් භාවයටපත් වෙනවා. එහෙම දේවල් තමයි කර්මපත කියලා කියන්නේ. ඒ නිසා අන්න එහෙම ප්‍රාණඝාතය මහා සාවත්‍යයි. ඒකෙන් සමහර විට ඒ අකුසලෙන් නිරයට යන්න පුළුවන්කම තියෙනවා. ඒකාන්තයෙන් නිරයට යන්න පුළුවන්කමක් තියෙනවා ඒ අකුසලයෙන්. සමහර විට සමහර අය ඉතින් එහෙම නැතුව අපි කියමුකෝ මදුරුවෙක් කනකොට ගහලා මරනවා. කූඹියෙක් කනකොට ඉතින් අනිත් කකුලෙන් පොඩි කරනවා. සමහර එහෙම නොදැනුවත්වම වගේ වේදනාවත් එක්ක කරනවා. වේදනාවට කරන්නේ. සමහර වෙලාවට සමහර කෙනෙක් සතෙක් බව දැනගෙනම පොඩි කරනවා මදුරුවෙක් කනවා කියලා පොඩි කරොත් එතන ප්‍රාණඝාතයක් වෙනවා. නමුත් එයාට අරමුණු උනේ වේදනාව. වේදනාව අරමුණල දැන් අපිට සතෙක් කෑවත් නැත්නම් සමහර විටපු ගමන් වේදනාව එනවනේ වේදනාව එනකොට සමහරට අපි කහනවා තවත් සමහරට තවත් කකුලකින් සමහරට අපි මధుරෝ කාලා ගිහිල්ලා ඒ වේදනාවට අපි අනිත් කකුලෙන් පොඩි කරනවා අන්න ඒ මාදාසින් කෙනෙක් ඒක කරනකොට හැබැයි මధుරෙක් ඉඳලා පොඩි වුණා දැන් මොකද වෙන්නේ ඈ වෙනවද නැද්ද ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කියමුකෝ මේ මේ අනිත් පැත්ත වුණා කියලා. මදුරුවෙක් කනවා කියලා හිතාන මදුරුවා මරනවා කියලා පොඩි කරනවා. හැබැයි මදුරුවෙක් නැහැ. දැන් මොකද වෙන්නේ? ඈ? එතන අකුසලයක් සිද්ධ වෙනවා. හැබැයි ප්‍රාණඝාත අකුසලයේ වෙන්න ප්‍රාණයක් නැහැනේ. අපි දන්නවා ප්‍රාණඝාතයක් වෙන්න කරුම කීපයක් තියෙන්න ඕනේ. පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති බව දැනගන්න ඕනේ. මැරීමේ උත්සාහය තියෙන්න ඕනේ. ඒ උත්සාහයෙන් සතා මැරෙන්න ඕනේ කියන ඔන්න ඔය කාරණා ටිකක් තියෙනවා. දැන් අපිට දැන් ඔන්න ඔහොම වෙනකොට දැන් ওই සිද්ධිය ගමුකෝ අපි. මදුරුවෙක් ඉඳලා ඇත්තටම මැරුණා වේදනාව නිසා කකුල ඇතුල්ලුවා මැරිලා ගියා. බලනකොට මදුර පොඩි වෙලා. දැන් ඔන්න Tamanට තීරණය කරගන්න බැරුව මට ප්‍රාණඝාතයේ උනාද නැද්ද කියගේ ඔන්න එහාට මෙහාට හිත යනවා. නේද? දැන් මොකද්ද මොන හිතද ඉපදුනේ කියන්න බලන්න. මොකද්ද ඉපදිච්ච හිත දැන්? ආ මොකද්ද? ලෝභ මූල සිත් කියන අය අත උසන්න බලන්න. දේශ මූල සිත්. මෝහ මූල සිත්. මෝහ මූල සිත් නේද? එතකොට දැන් හොඳයි. එතකොට එතන ඉපදුනේ විචිකිච්ඡා සහගත සිතක් මෝහ මූල සිතක් ඉපදුනේ. ඇයි යාට සැකයක් ඉපදුනා. සැකයක් නිසා. හැබැයි දැන් ඒකේ මරණ්ඩ එයා සමහර විට අර වේදනාව නිසා දේශ සහගතව ඒ පොඩි කිරීම කරනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ වේදනාවත් එක්ක දෝමනස්සේ උපදිනවා. ඒක වෙනම එකක්. එයා අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒ නිසා මදුරුවා මැරිලා දැන් මේකේ අපිට උපදින හිත ඒක නෙවෙයි නේද? දැන් මට ප්‍රාණඝාතය වුණාද නැත්ද කියලා සැකයක් උපදිනවා. ඒක වෙන හිතක්. එහෙම නැත්නම් අර වේදනාව ඇති වෙච්ච වෙලාවේ දෝමනස්යෙන් පොඩි කරනවා. දැන් මේ හිත මොකද්ද? ආ ඒ හිත දෝමනස්ස සහගත සිතක්. ඒක පටික සම්පයුක්ත හිතක්. ඒක ප්‍රශ්නයක්. දැන් ඊට පස්සේ මේ අරමුණේ අන්න අර විදිහේ සැකයක් උපදිනවා. ඊට පස්සේ මේ සැකය නිසා යාට ආපහු උද්දච්චයෙන්වත් පුළුවන්කම තියෙනවා උද්දච්චය. ඉතින් අන්න ඒ විදිහට මේ ප්‍රශ්නේ තිබුණේ ඒ විදිහට මේ විපාකය කියන එක අර වගේ මහත් වෙහසක් උත්සාහයක් දරලා කරොත් ඒක මහා සාවද්දයේ නිරේ උපදින්න පුළුවන් සතර අපායේ දැනක උපදින්න පුළුවන් එහෙම නැත්නම් කුඩා සතෙක් මැරුවත් කුඩා වුණත් එයාගේ කර්මපතේ සකස් වුණා නම් එයා නිරේ උපදින්න බැරි නිරේ උපදින්න පුළුවන්. නමුත් එයාව සමහර විට තිරිසන් සතෙක් වෙලා නයි පොළොංගු වෙලා රාක්ෂියෝ වෙලා උපදිනවා බල්ලෝ වෙලා උපදිනවා. නයි පොළොංගු වෙලා මේ විදිහට සතර අපායි තිරිසන් අපායේ උපදින්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ එතනදී ඒ විදිහට අල්ප සාවද්දේ මහා සාවද්දේ භාවය ඊළඟට මේ මරණ කෙනාගේ ගුණ අගුණ භාවය. මිනිස්සෙක් මරනවා. කෙනෙක් මරනවා දුස්සීලයෙන්. තව කෙනෙක් මරනවා සිල්වතෙන්. ඊට පස්සේ සිල්වතුන් අතර තව කෙනෙක් මරනවා පංචිල් ගත්තු කෙනෙක්, තව කෙනෙක් මරනවා දසසිල් ගත්තු කෙනෙක්. අන්න ඒ වගේ එහෙනම් යන්න යන්න යන්න රහතන් වහන්සේ දක්වා දක්වාම මේක අල්ප සාවද්‍ය මහා සාවද්‍ය බෙදන්න. පංචිල් ගත්ත කෙනාට වඩා දසසිල් ගත් කෙනාගේ මහා සාවද්‍ය. ඒකේ විපාකයේ බලවත් වැඩි. අන්න ඒ විදිහට යනවා. ඉතින් මේ සිල්වත් ගුණවත් අය මැරීම නිසා ඉතින් නිරේ ඔසුපත් නරකවල අවීචියටම යනවා කියලා කියන්නේ නෑ. නමුත් ඉතින් ඒ අර කියන පංචානන්තරිය පාප කර්මයේ ප්‍රාණඝාතය වුණොත් ඒකාන්තයෙන් අවීචිත යනවා. ඊට මෙහා වෙනත් නිරයන් වලට ඔසුපත් නිරකයන් වලට යන්න පුළුවන්. ඒ නිසා පොදුවේ නිරයට යනවා කියලා කියනවා මේ මහා සාවද්‍ය කර්මවල. එතනින් අතර වෙන්නේ අවශේෂ විපාක වශයෙන් මේකේ විපාක වශයෙන් එයා මිනිස්සෙක් වුණත් අල්පායුක්ෂව මිනිස්සෙක් වෙනවා අකාලේ මැරෙන්න වෙනවා අවුරුදු ගාණක් එහෙම ආත්ම ගාණක් මේ විදිහට මැරෙන්න වෙනවා. හොඳයි ඒකට ප්‍රශ්නෙට පැහැදිලි වෙන්න ඇති උත්තරේ. ඊට පස්සේ ස්වාමින් වහන්සේ වාහනයකට අසු වී තුවාල ලැබූ කෙනෙකුට බෙහෙත් දමා සුවපත් කළහොත් ඒ පිනෙන් ලැබෙන විපාකය විස්තර කර දෙන්න. එතකොට එතන කරලා තියෙන්නේ දැන් ඒකේ දෙකක් තියෙනවා එකක් සතුන්ට හිංසා කිරීම අනිත් එක හිංසා කරපු අය සුවපත් කිරීම. ඔය දෙක තමයි. හිංසා කිරීම නිසා එයා ඒ සතර අපායන්ට පුළුවන් අවශේෂ විපාක වශයෙන් බොහෝ ආබාධ සහිත ලෙඩ දුක් සහිතව උපදින්න පුළුවන්. සමහර අය දැන් ওই ජීවිතයේ කකුල් කැඩෙනවා අත් කැඩෙනවා කුඳු කැඩෙනවා අංශ භාගය හැදෙනවා මේ විදිහේ නොයේක් දේවල් වෙලා දුක් විඳිනවා සමහර අය ඉපදිච්ච දවසේ ඉඳන් ලෙඩ ගන්න බෙහෙත් බලයෙන් ඉන්නේ ඉතින් මේ විදිහේ අය ඉන්නවා මෙන්න මේකට හේතුව සත්ව හිංසාව දැන් එයා සත්ව හිංසාවෙන් වැළකීලා කරුණා අධ්‍යාසයෙන් සතෙකුට උපකාර කරනවා. එහෙම නැත්නම් මිනිස්සෙකුට උපකාර කරනවා. තුවාලයක් වෙලා ඉන්නකොට සුවාලේ සුව කරනවා. ඉතින් මේකෙන් එයාට නිරෝගී බව අල්පාබාධ බව සසරේ යනකොට අන්නේ කියන නිරෝගී සම්පත් ලබන්න හේතු වෙනවා අල්පාබාධා අල්පාබාධ බව ඇති වෙනවා. ඉතින් සමහර දෙයක තුවාලයකට බෙහෙත් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි ඔළුවේ කැක්කුමකට බඩේ කැක්කුමකට ඖෂධයක් දෙනවා වෙන්න පුළුවන්. දැන් බක්කුල මහරහතන් වහන්සේ ඉතින් අර කරපු කුසලයේ නිසා නේද කිනි කඹලක් ආ මේ ඊට පස්සේ සැර බෙහෙත් જાතියක් පූජා කරා. මේකේ විපාකයේ ඉඳලා තමයි උන්වහන්සේට පිරිණිවන් පානකම් ඔළුවේ කෙක්කුමක් හැදුනේ නැහැ. බෙහෙතකට කියලා අරලු ටිකක්වත් ගත්තේ නැහැ කියලා කියනවා. ඒ නිසා උන්වහන්සේ ඒකෙන් අග්‍රස්ථානය ලැබුව අල්පාබාධයෙන් අග්‍රයි කියලා. අන්න ඒ වගේ ඒ විතරක් නෙවෙයි සසර යනකොට බොහෝ ඒ විදිහට හිංසා පීඩා වෙච්ච අයට උපකාර කරලා එයාලා මුදවාගෙන ඉල්ල ඇති. ඒ නිසා යාට ඒ විපාක වශයෙන්. එතකොට ඒකේ විපාකයක් අකුසලයේ වගේම අල්පාසාවද්ද මහාසාවද්ද වගේ තියෙනවා. සිල්වත් ගුණවත් කෙනෙකුට නම් මේක කරේ බොහොම ඉහළයි. තිරිසන් සතෙකුට කරාට ඒක ඊට වඩා ටිකක් අඩුයි. ඊට පස්සේ එතන තමයි ආර්ය පුද්ගලයා නම් ඊට වඩා වැඩි. රහත් කෙනෙක් නම් බුදු කෙනෙක් නම් ඊටත් වඩා වැඩි. මෙන්න මේ විදිහට කුසලයේ තුලත් අල්පසාවද්ද මහාසාවද්ද කියනවා. හොඳයි ඊළඟට අපි දැන් අලුත් කාරණාවකට යමු අලුත් පාඩමකට. දැන් අපි අකුසල් සිත් 12 පිළිබඳව කතා කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අ හේතුක සිත් 18 පිළිබඳව. දැන් අශෝබන සිත් 30 පිළිබඳවයි අපි කතා කරගෙන එන්නේ. එතකොට අ හේතුක සිත් 18 පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ අ හේතුක සිත් 18න් හතක් අකුසල විපාක සිත් හතක් අකුසල විපාක එහෙම නැත්නම් මෙහෙම ලිය අකුසල විපාක 7යි කුසල විපාක 8යි ක්‍රියා සිත් 3යි. ඔන්න ඔය විදිහට තමයි අකුසල් සිත් 18 ගොඩ නැගෙන්නේ. අකුසල විපාක 7යි කුසල විපාක 8යි ක්‍රියා සිත් 3යි කියලා ඔන්න එතකොට අකුසල් සිත් 18 ගොඩ නැගෙනවා. එතකොට එතන අපි මේ දැන් කතා කරන්න යන්නේ විපාක සිත් පිළිබඳව හා ක්‍රියා සිත් පිළිබඳව. එතකොට එහි මේ විපාක කියන දේ පිළිබඳව අපිට ටිකක් තේරුම් ගන්න වෙනවා. දැන් මේ විපාක සිත් කියලා කියන්නේ අර ඉහත සඳහන් කරන ලද අකුසල කර්මයන් නිසා ඒ අකුසල කර්මයන්ගේ බලයෙන් හෝ අපි ඉදිරියට කතා කරන්න තියෙන කුසල කර්ම කුසල් සිත් කියලා කොටසක් තියෙනවා අන්නේ කුසල කර්මයන්ගේ බලයෙන් හෝ උපද්දවන සිත් වලට තමයි විපාක සිත් කියලා කියන්නේ දැන් මේ වගේ තියෙන ලක්ෂණයක් තමයි අනුස්සාහ බව දැන් කුසලයේ හෝ අකුසලයේ අපි සසංකාරේ කරලා උත්සාහ කරලා තමයි උපදවා ගන්න. හැබැයි මේ විපාක සිත් කර්මයට අනුරූප උපදවනවා මිසක් අපි උත්සාහයෙන් ඇති කරගන්න දේවල් නෙවෙයි. අන්න ඒක ලියාගන්න ඒ කාරණාව විපාක කියන්නේ මොකද්ද? විපාක සිත් යනු කියලා අන්න ඒ විදිහට ලියාගන්න කර්මයට අනුරූපව ලැබෙන සිත් විශේෂයක් මිසක අපි අලුතෙන් උත්සාහ කරලා වෙහෙසිලා උපදවා ගන්න සිත් නෙවෙයි. එතකොට ඒකෙන් දැන් මේ අර ඉහත සඳහන් කරපු අකුසල් 12 සිද්ධ වෙනව අකුසල කර්මයක්. අන්නේ අකුසල කර්මයෙන් උපද්දවන සිත් හතක් තියෙනවා. ඒවට කිව්වා අකුසල විපාක සිත් හත කියලා. ඊට පස්සේ කුසල කර්මයෙන් උපද්දන සිත් 8ක් තියෙනවා. ඒවට කුසල විපාක සිත් 8 කියලා කිව්වා. ඔය විදිහට කර්මයකින් උපද්දවන්නේ නැතුව මේ චිත්ත පරම්පරාව පවත්වන්න ඕන නිසා උපදන සිත් ටිකක් තියෙනවා ඒවට ක්‍රියාසිත කියලා කියනවා ඒ අපිව ඉදිරියේදී පැහැදිලි කරනවා දැන් එතකොට ඊළ ඒ අකුසල් සිත් ඒ කියන්නේ විපාක සිත් 18න් දැන් අපිට කතා කරන්න තියෙන අකුස් අහේතුක අකුසල විපාක සිත් 7 පිළිබඳව එතකොට මේකේ විපාක කියන වචනේ අපි ඉගෙන ගත්තා විපාක කියන්නේ මොකක්ද කියලා ඊළඟට තව අපිට අමාරු වචනයක් තියෙන මොකද්ද අහේතුක කියන වචනේ අහේතුක කියලා කියන්නේ දැන් හේතු ගැන අපි කතා කරන්නේ අන්නේ හේතු එකක්වත් කුසල හේතු හෝ අකුසල හේතු කියන මේ හේතු එකක්වත් යෙදෙන්නේ නැති හිත් කොටස් තියෙනවා නම් ඒවට කියනවා අහේතුක සිත් කියලා. මොනවද? ලෝභ දේශ මොහ හෝ අලෝභ දේශ මොහ හෝ කියන හේතු නොයදෙන සිත් වලට කියනවා අහේතුක සිත් කියලා. එතකොට අපි මුලින් ලියා ගන්නයි ලියා ගන්න අකුසල් සිත් මුලින්ම අපි කතා කරන්නේ ඒ අහේතුක අකුසල විපාක. දැන් එතන අකුසල විපාක කිව්වා මේකේ තියෙනවා අර කියපු අකුසලයන්ගෙන් ඇති කරපු සිත්. අන්න එතකොට අහේතුකයි ඒවා අකුසලයන්ගෙන් ඇති කරපුවා එහෙම හතක් තියෙනවලු. එහෙම හතක් දැන් ගැන අපි කතා කරනවා. පළවෙනි එක උපේක්ෂාසාගත චක්කු විඥාන සිත. ඊළඟට උපේක්ෂාසාගත සෝත විඥාන සිත. උපේක්ෂාසාගත ගාහන විඥාන සිත. උපේක්ෂා සාගත චක්කු විඥාන, උපේක්ෂා සාගත සෝත විඥාන සිත, උපේක්ෂා සාගත ඝාන විඥාන සිත, උපේක්ෂා සාගත ජීවහා විඥාන සිත. ඊට පස්සේ දුක්ඛ සහගත කාය විඥාන සිත දුක්ඛ සහගත කාය විඥාන සිත ඊළඟට උපේක්ෂා සහගත සම්පටිච්ඡන හිත ඊට පස්සේ උපේක්ෂා සහගත සංකීර්ණ හිත එතකොට දැන් මේ අකුසල විපාක 7. උපේක්ෂාගත චක්කු විඥානය, උපේක්ෂාසගත සෝත විඥානය, උපේක්ෂාසගත ගාන විඥානය, උපේක්ෂාගත ජීවා විඥානය, දුක්ඛසගත කාය විඥානය, උපේක්ෂාසගත සම්පටිච්ඡන හිත, උපේක්ෂාසගත සංකීර්ණ හිත කියලා කතා කරනවා. ඊට පස්සේ ඊළඟට තව 8ක් තියෙනවා මොනවද? අහේතුක කුසල විපාක 8ක් ගැන කතා කරා. දැන් ඒවා කුසල් ගැන අපි කතා කරේ නෑ. නමුත් සාමාන්‍ය අපි මේ කුසල් කියන ඒවා දන්නවා. එතකොට ඒ අපි මොනවා හරි දාන ආදී සීලාදී කුසල කර්මයක් කරලා ඒ කර්මය නිසා උපද්දවන සිත් වලට කියනවා අහේතුක කුසල විපාක සිත් කියලා. එහෙම සිත් තියෙනවා 8ක්. දැන් මම මේ මේ සිත් 8ක් කියන්න හේතුනේ මේ වගේ තියෙනවා එක වගේ සිත් ටිකක්. ඉතින් ඒ නිසා මේ වගේ පොඩි වෙනසයි වෙන්නේ. ඒ නිසා එක වගේ තියෙන දේවල් එකට අරගෙන කතා කරන එක පහසුයි. අන්න ඒ නිසා අපි මේ අර කුසල විපාක සිත් 8ක් ලියාගෙන එතකොට කුසල විපාක සිත් 8ක් තියෙන්නේ ඔක්කොම අර විදියට කුසල විපාක සිත් අටගෙන මාර්තුකාව විතරයි උපේක්ෂා සාගත චක්කු විඥානික උපේක්ෂා සාගත සෝත විඥානි උපේක්ෂා සාගත ගාන විඥානි උපේක්ෂා සාගත ජීවහා විඥානි අන්න එතෙන්ද වෙනකන් සමානයි ඒ ටික ලියා ගන්න හතරක් තියෙනවා සමානයි අරකම ඊට පස්සේ එකක් වෙනස් වෙනවා සුඛ සහගත කාය විඥාණය කියලා. අතන කිව්වේ දුක්ඛ සහගත කාය විඥාණය. මෙතන කියන්නේ සුඛ සහගත කාය විඥාණය කියලා. ඊට පස්සේ අනිත් හිත උපේක්ෂා සාගත සම්පටිච්චන හිත ඊළඟට තව හිත දෙකක් තියෙනවා ඒක එකක් වෙනස් වෙනවා උපේක්ෂා සාගත සම්තිරණ හිත සෝමනස්ස සාගත සම්තිරණ හිත කියලා අරක තිබ්බේ උපේක්ෂා සහගත සම්තිරණ කියලා එකයි. දැන් මෙතන තව එකක් වැඩි වුණා සෝමනස්ස සම්තිරණය කියලා තව එකක් වැඩි වුණා කුසල පැත්තට. අන්න ඒ නිසා තමයි මේ 8ක් වුනේ. දැන් කුසල පැත්තේ වෙනස් වුනේ කාය විඥාණය සුඛ සහගත වුණා. සම්තිරණ හිත එකක් වැඩි වුණා සෝමනස්ස හිත කියලා එකක් වැඩි වුණා. එච්චරයි වැඩි වුණේ. ඊට පස්සේ ක්‍රියා සිත් තුනක් ලියා ගන්නකො එතකොට ඒක හිත් ටික ලියාගෙන අපිට සිත් ටික බලා ගන්න පුළුවන් අ හේතුක ක්‍රියා සිත් තුන උපේක්ෂාසාරද පංචද්වාරා වර්ජන හිත උපේක්ෂා සහගත මනෝද්වාරාවර්ජන සිත ඊට පස්සේ සෝමනස්ස සහගත හසිතුප්පාද සිත ක්‍රියාසිත තුන හරි එතකොට අපි දැන් සිත් 18 ලියාගත්තා ඊළඟට දැන් අපිට කතා කරන්න තියෙන්නේ මුලින්ම තියෙන උපේක්ෂාසගත චක්කු විඥාන හිත. දැන් දෙකේම මේ චක්කු විඥාන සිත එකයි. ඒ නිසා මේ ඔක්කොටම මේ පහයි පහයි 10ක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන කියලා. එතන අකුසලයේ පහක් තියෙනවා කුසලයේ පහක් තියෙනවා. ඒ නිසා මේවට කියන පොදු නමක් තියෙනවා දෙපංච විඥාණය කියලා. ඒ කියන්නේ පහේ දෙකක්. එනිසා මේ දහමේ ඉදිරියේ ඕවා ගැන කියනවා ද්විපංච විඥානය කියලා කියන්නේ අර කියන මුල් 10 දෙපැත්තේ අකුසල පැත්තේ 5යි කුසල පැත්තේ 5යි චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ පහ අකුසල විපාක කුසල විපාක කියන දෙකටම පොදුවේ කියන දෙපංච විඥාන කියලා. මේ 10ක් තියෙනවනේ. 10ක් තියෙනවා. දෙපංච කියලා කියන්නේ පහේ දෙකක් කියලානේ. ඒ 10 10 උනේ කොහොමද? දැන් අකුසල පැත්තේ තියෙනවා චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාහන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය, දුක්ඛ සාගත කාය විඤ්ඤාණය. පහයි. කුසල් පැත්තේ තියෙනවා චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාහන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය, සුඛ සාගත කාය විඤ්ඤාණය. එතන පහයි. ඔන්න ඔය පහයි අර පහයි දෙක එකතු වුණාම කියන පහේ දෙකක්. ඒකට පාලියෙන් කියන්නේ ද්විපංච පහේ දෙකයි කියන එක. දෙපස් හා හා ඒකද ඇහුවේ. ආ දෙපස් විඥාන කියන්නේ ඒකට තමයි. මට ඇහුන්නේ ඒක. හරි එතකොට අපි දැන් මුලින් කතා කරන්න තියෙන්නේ ඒ දෙපස් විඥානයන්ගේ විපංච විඥානයන්ගේ මුල් සිත් දෙක චක්කු විඥාන සිත් දෙක. චක්කු විඥාන සිත් දෙක. එතකොට චක්කු විඥාන සිත කියලා කියන්නේ චක්කු කියලා කියන්නේ මොකේදද? ඇහැට. ආ. ඕක සරලව කිව්වොත් පරිවර්තනය වෙනවනේ ඇහි උපදින සිත. දැන් අපි ගිය මේ මුල් වතාවේ කතා කරන්නේ මේ ඇහි හිත උපදින්න පුළුවන් කියලා නේද? ඇහැ කියුවේ කොතෙන්ද දැන් මෙතන ඇහැ කියලා කියන්නේ? චක්කු ප්‍රසාදයට. එතකොට මේ චක්කු විඥාන සිත් දෙක උපදින ආකාරය පිළිබඳව අපි කතා කරමු. එතකොට මේ චක්කු විඥානය කියලා කියන්නේ රූප දැකීමේ හිත. ඇහැ මුල් වෙලා අපි රූප දකින්න එක තමයි කරන්නේ. එතකොට විවිධ ආකාරයේ රූප දකිනවා අපි. ඇහැට පේනවා, දැర్శණය වෙනවා. එතකොට මේ දැකීම සිද්ධ කරන්නේ ඇහෙන්වත් රූපෙන්වත් මේ වෙන ශරීරයේ තියෙන කිසිම දෙයකින් නෙවෙයි මේ පෙනීම කියන එක කරන්නේ මෙන්න මේ චක්කු විඥාන හිත් දෙකේ. එතකොට මේ පෙනීම කොටස් දෙකකට වෙනවා. එකක් අපිට ඉෂ්ඨ අරමුණු පේනවා. තව වෙලාවක අනිෂ්ඨ අරමුණු පේනවා. අන්න දැන් ඉෂ්ඨ අරමුණු පේනවා නම් ඒ හිත මොන හිතක්ද? කුසල විපාක චක්කු විඥානයක්. අනිෂ්ඨ අරමුණු පේනවා නම් ඒක අකුසල විපාක චක්කු විඥාන. ඔන්න ඔච්චරයි වෙනස. දැන් අභිධර්මයේ අමාරුද? නෑ නේ. අමාරු නෑ අභිධර්මයේ. එතකොට මේ හිත උපදින ආකාරය පිළිබඳව කතා කරොත් මේ දැන් මේ හිත මම දැක්කා මට පෙනුණා කියලා අපි කියනවා කතා කරනවා. නමුත් මේකේ ඉන්න මමෙක් නෑ. මේකේ උපදින ක්‍රමයක් තියෙනවා. ඒ උපදින හේතුවක් තියෙනවා. ඒ හේතුවට අනුව තමයි උපදින්නේ. ඒ චක්කු විඥාන හිතක් උපදින්න නම් මේ චක්කු ප්‍රසාදය කියන එක කර්මයෙන් උප්පත්තියෙම කෙනෙකුට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇස් දෙකක් තියෙන්න ඕනේ. එතකොට මේ ඇහැ කියලා කියන්නේ අපිට පේන මේ ලොකුවට පේන මේ මස් gaduව නෙවෙයි. ඇහැ කොටස් දෙකකට බෙදෙනවා මාංශ චක්සුසේ හා ප්‍රසාද චක්සුසේ කියලා. මස්සස හා ප්‍රසාද ඇහැ කියලා. එතකොට දැන් මේ හිත උපදින්නේ මේ මස් ඇහි නෙවෙයි ප්‍රසාද චක්සුසේ තමයි උපදින්නේ. එතකොට මේ මස් ඇස කියන අපිට මේ ලොකුවට පේන එක මැද තියෙනවා ලෙන්ස් එකක් වගේ කළු ඉංගිරියාව කියලා අපි කියන්නේ. අන්න ඒකේ මැද තියෙන ඉතා කුඩා ලෙන්ස් එක වගේ කොටසක්. මෙන්න මේක විතරයි ප්‍රසාදේ වෙන්නේ. ඊටාම පොඩි ප්‍රදේශයක්. උකුණු හිසක් වගේ ප්‍රමාණය කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේක විතරයි ඇහැ. ඔන්න ඔය පොඩි කොටස තමයි අපිට මේ ලෝකයක් පේන්නේ. ඒ ඒකේ තියෙන කර්මයෙන් හැදිච්ච ස්වභාවය. ඒ ඡායාවක් ඒ ලෙන්ස් එකට ඒ ප්‍රසාදයට අර කැඩපතකට වැටෙනවා වගේ මේ ඡායාව වැටෙනවා. එතකොට මේවා අපිට සමීපයි. මේවා අපේ ජීවිතය හා සම්බන්ධයි. ඒ නිසා මේවා අපි හොඳට ධාරණය කරගෙන ඉගෙන ගන්න. එතකොට මොන චක්කු ප්‍රසාදය කියලා කියන්නේ ඒක මේ හැදුන දේවල් ගැන කතා කරොත් එතන තියෙන මස්ලේ නහර ඇට ආදී මේ කොටස් ටිකක් තියෙන තැනක තමයි හැදිලා තියෙන්නේ. අපි රූප වශයෙන් ගත්තොත් එතන රූප කලාප කොටස් 10ක් තියෙනවා. සුද්දාස්ඨකයක් තියෙනවා. අපි ධර්මයේ සාමාන්‍ය දන්න අය දන්නවා ඇති. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අටක් තියෙනවා. තව දෙකක් තියෙනවා මොනවද? ජීවිතේන්ද්‍රය රූපය හා ප්‍රසාදය කියලා රූපයක් තියෙනවා. ප්‍රසාදය උපය කියලා රූපයක් කියන. ඒ උපය ඔන්න ඔතන තියෙන නිසා තමයි ඒ උපය තනියම පහළ වෙන්න බෑ. උපයට විතරක් තනියම පවතින්න බෑ. ඒ නිසා තවත් අටක් එක්ක මේක පවතිනවා. ඒ ඔය සියල්ලම හැදුවේ කර්මයෙන් නිසා එතන මේ ඇහැ ජීවත් කරවන රූපයක් තියෙනවා ඇහැ පවත්වන රූපයක් තියෙනවා ඒක කර්මජ රූපයක් ඒකට කියනවා ජීවිතේන්ද්‍රිය රූපේ ජීවත් කරවන රූපය දැන් ඔය ජීවිතේන්ද්‍ර රූපය මේ ගස්කල් ඒවට නැහැ ඒ කියන්නේ අවිඥානික වස්තු වලට ජීවිතේන්ද්‍ර රූප නැහැ කර්මජ රූප තියෙන සත්ව පුද්ගල సంతානවල විතරයි. ඒත් හැම එකකටම කර්ම රූප නැහැ. දැන් කෙස්වල කෙස්වල කෙස් ගත්තාම ඒකේ උඩ කොටස ගත්තාම දැන් අපි මසෙන් යට කොටසක් තියෙනවා. ඒකේ කාය ප්‍රසාදේ තියෙනවා. නමුත් උඩ කොටස ගත්තාම ඒකේ නැහැ මේ මේ මේ ජීවිතේන්ද්‍රිය රූපයක්. එතකොට අ මේ විදිහට චක්කු ප්‍රසාදය කියලා කියන්නේ කලාප 10කින් යුක්ත රූප පින්ඩයක්. දසක කලාපයක් කියලා කියනවා. ඒවා අපි චක්කු ඇහැ ගැන රූපය කාණ්ඩයේදී කතා කරනවා නැවත. නමුත් මේක ගැන කතා කරන්න ඕනේ කිව්වේ මේ ඇහැ චක්කු කියන්නේ මොකක්ද කියන එක. අන්න ඒ බඳු ඇහත් කෙනෙකුට පහළ වෙලා තියෙන්නත් ඕනේ. ඇස් හමුවට රූපයක් එන්නත් ඕනේ. එතකොට මේ චක්කු ප්‍රසාදේ ගැටෙන්නේ රූප වලින් මොන රූපෙද? මොන රූපද ගැටෙන්නේ? වර්ණ රූපය. වර්ණය තමයි අපිට පේන්නේ. අපි දකිනවා බෝතල් කෝප්ප මේස පුද්ගලයෝ. ඒ අපි හිතාගන්නේ ඒවා. නමුත් ඇහෙන් අර ඇහැට වැටෙන්නේ ඡායාව වශයෙන් වර්ණ සටහනක් විතරයි. වර්ණ රූපය. වර්ණය. දැන් ඔතන සුද්දාස්තකයේ තියෙනනේ වර්ණය කියලා. අන්නේ වර්ණ රූපේ තමයි චක්කුප්පසාදේ වැද්දෙන්නේ. දැන් වැදෙනවා කිව්වොත් මේ ඇහි ඇවිල්ලා වදිනවද ඒක? නෑ ඒක ඇහි ඇවිල්ලා වදින්නේ නෑ. පිට තියද්දි ඒකේ ඡායාව පතිත වෙනවා චක්කු ප්‍රසාදේ. දැන් කැඩපතකට අපි ලැබුණාම අපේ රූපේ ගිහිල්ලා ඒකේ වදින්නේ නෑනේ. අපේ රූපේ මෙහෙ තියද්දි ඒ කැඩපතේ ඡායාව වැටෙනවා වගේ ඒ දුර රූපේ තියද්දිම ඒ ප්‍රසාදේ වර්ණේ ඡායාව චක්කු ප්‍රසාදේ ගැටෙනවා. ඒ නිසා මේ මේ චක්කු ප්‍රසාදය කියන එක අසම්පත්තක් ගාහි කියලා කියන වර්ණ රූපේට. ඒ කියන්නේ පැමිණෙන්නේ නැහැ. දැන් අපිට දුර ඉඳන් මේ මේ දැන් මොන හරි දෙයක රස බලන්න පුළුවන්ද? එහෙම බලන්න බෑනේ. අන්න ඒ නිසා ඒකනම් හැබැයි දිවට ගැටෙන්න ඕනේ. බැරි වෙලාවත් බලන්න පුළුවන්කම තිබුණා නම් වෙන කෙනෙකුට නම් දෙන්නේ නැති වෙයි නේ. අහලා පාලා තියෙන ඒවත් උරා බිබී යන්න පුළුවන්. ඒ නිසා මේ ඒ දිවට නම් රූපේ ගැටෙන්නම ඕනේ. නාසයටත් ඒ වගේ. හැබැයි ඇහැට එහෙම නෑ. දුර තියද්දිම අරමුණු වෙනවා. ඉතින් ඒකනේ මේ ඇහැට ගැටෙන්න වුණා නම් මේ බෝතල් පිටින් ඇහැට ගැටෙන්න වෙනවා. ඒ බෝතලේ දැනගන්න නේ. එහෙම නැති හින්දා තමයි මේවා මේ ලොකු කඳු පර්වත පවා අපිට පේන්නේ. එතකොට ඒලා ඒක තේරුම් ගන්න දැන් ඔන්න මේ වර්ණ රූපයක් චක්කු ප්‍රසාදයට හමු වෙන්න ඕනේ. හමු වීම කියන එක දැන් තේරුම් ගන්න ඕනේ. පැහැදිලි. හමු වෙනවා කියන්නේ ඇහැ ඉදිරියට පැමිණීම. අපිට දැන් ඇහැට පිටිපස්සේ තියෙන එකක් පේන්නේ නැහැ. ඒ නිසා ඇහැ ඉදිරියට පැමිණෙන්න ඕනේ. ඒකට කියන රූපාණං ආපාතං ආගච්ඡති. රූපේ ආපාතගත වෙන්න ඕනේ. ඊට පස්සේ ආලෝකය කියන එකක් තියෙන්න ඕනේ. මේකට උපකාරයක් වශයෙන් ප්‍රධාන හේතු දෙයක් අරක ඊට අමතරව තව එකක් ඕනේ මේ රූප දැකීමේ චේතනාව. ඒකත් අවශ්‍යයි. නිකන් ඇහි රූප ගැටුණට පේන්නේ නැහැ. නේද? දැන් අපිට සමහර විට සමහර වෙලාවට අපි ළඟින් සමහර අය සමහර දේවල් යනවා තියෙනවා. දැක්කද කියලා ඇහුවම දන්නේ නැහැ. ඇයි ඒක බලන්න අපිට හිතක් තිබිලා තියන්නේ අන්න ඒ නිසා ඒ නිසා තමයි මේ හිත මේ තරම් මේ මායාකාරී මේ වගේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඉබේ උපදින්න ගියොත් එහෙම මේක මහා අවුලක් වෙනවනේ නේද? ඇයි? ආයතන 6ටම එකවර ගැටෙන්න පුළුවන්. 6ම උපදින්න ගියොත් එහෙම මේක මහා අවුලක්. ඒකේ නෑ කිසිම පිළිවෙලක්. අන්න ඒ නිසා එකවර ආයතන දෙකකට තුනකට එකකට කීයකට ගැටුණත් තමන් මේ සඳහා දකින්න ඕනේ කියලා කැමැත්ත ඇති වුණොත් විතරයි ඒ හිත උපදින්නේ. ඒ නිසා දැකීමේ චේතනාව තියෙන්න ඕනේ, චක්කු ප්‍රසාදය නොපිදී තියෙන්න ඕනේ, රූපයක් ඇස් සමෝට පැමිණෙන්න ඕනේ ආලෝකය කියන අමතර කාරණාවක් තියෙන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණා ටික තිබුණොත් ඔය කියන චක්කු ප්‍රසාදය තුල රූපය පෙනීම වශයෙන් දැකීම වශයෙන් හිතක් උපදිනවා අන්න ඒකට තමයි චක්කු විඥාන හිත කියලා කියන්නේ එහෙනම් මම දැක්කා නෙවෙයි හිතක් පහළ වෙච්ච නිසා අපට පෙනුණා එච්චරයි හිතක් පහළ වෙච්ච නිසා අපිට පෙනුණා. එච්චරයි මෙතන වෙලා ඒකට අපි මනෝවිඤ්ඤාණයෙන් වෙනම මම දැක්කා කියලා ගැට ගහගන්න එක ඒක අපේ තියෙන මෝඩකම හා ඒක. නමුත් ස්වභාවයෙන්ම කාටත් මේ සිද්ධ වෙන්නේ බුදු කෙනෙකුටත් රහතන් වහන්සේටත් අපටත් හැමෝටම මේ හිත ඔය විදිහටයි උපදින්නේ. මතක තියාගන්න මේ හිතේ කුසල් නැහැ අකුසල් නැහැ ඔය කියන ලෝභ දේශ මොහ අලෝභ ආදේශ අමෝහ නැහැ මොනවත් නැහැ මේකෙන් කෙනෙක් අපායට යවන්නේ නැහැ දුකටපත් කරන්නේ නැහැ මේ හිත උපේක්ෂා සාගතයි ඒකේ සතුට දුක දුම්නස් මොනවත් නැහැ උපේක්ෂා සාගතයි ඒකේ කුසල් අකුසල් මොනවත් නැහැ අන්න ඒ නිසා තමයි මේ හිත හැමෝටම උපදිනවා බුදු කෙනෙකුටත් මේ හිත උපදිනවා අපටත් උපදිනවා දැන් මේ මොන හරි දෙයක් දකිනකොට මේ දැකීම බුදු වුණාන් පස්සේ රහත් වුණාන් පස්සේ මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ පෙනීම කාටත් එකයි. නමුත් කෙනෙක් ඒකේ රැවටිලා කෙලෙස් ඇති කරගන්නවා. ඒක දෙවනුව වෙන එක. අන්න ඒ නිසා මේ හිත කෙනෙක් හඳුනාගත්තොත් ධර්මයේ අපිට විපස්සනා භාවනා කරනකොට ඔන්න ඔය තියෙන දේ දකින්න කියන්නේ ඔන්න ඔතන. අපිට පේන්නේ වර්ණ සටහනක් වර්ණ සටහන දැක්කොත් අපි මිනිස්සේ කියලා සත්වයේ පුද්ගලයේ කියලා ගන්නෙ නෑ අර වර්ණ සටහන. අන්න ඒ වගේ මේ විපස්සනා පැත්තෙන් ලොකු අවබෝධයකට යන්න පුළුවන් කාරණාවක් තමයි ඔය චක්කු විඥාන සිත් දෙක කියන්නේ. එතකොට දැන් මේ සිත් දෙක අපිට අනිෂ්ට වූ අමනාප අරමුණක් හම්බුනොත් ඒකට කියනවා අකුසල විපාක චක්කු විඥානය. ප්‍රියමනාප අරමුණක් හම්බුනොත් කුසල විපාක චක්විඥාන. එතකොට ඔබට සමහර අයට ජීවිතේ නිතරම අනිෂ්ට අමනාප දේවල්මයි දකින්න ලැබෙන්නේ. එයා කරපු අකුසල කර්මයන්ගේ ස්වභාවය. ඒ නිසා මේ ආයතන 6 හරහා ගත්තාම දැන් සමහර විට අපි සුවඳ වශයෙන් තියෙන දේවල් තියෙනවා රස වශයෙන් තියෙන දේවල් ඉතින් මේ වගේ ඉෂ්ට අනිෂ්ට තියෙනවා. ඉතින් මේවත් අපිට පේනවා. සුවඳ රස පේනවා නෙවෙයි. නමුත් ඒක සම්බන්ධ රූප පේනවා අපිට. ඒව ඔස්සේ සමහර අයට නිතර අනිෂ්ට රූපමයි හම්බෙන්නේ. එයා කරපු අකුසල් නිසා. දැන් මේ පින්තුන් අහලා දෙනි අර කවුද මේ කොසල් රජුරුවන්ගේ ඥාති කෙනෙකු දුවක් හිටියා කවුද මේ මේ ඒ ගෙදර ඉපදුනේ එක්කෙනෙක් පැදුරු කඩමල්ලේ ඉපදුන අනිත් කෙනා සිරිහානි රාජ්‍යරුවන්ට දාව ඉපදුනා. රාජකුමාරි කවුද? සුමනා. සුමනා කියලා මේ සුමනා දේවිය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මේ දෙන්නෙක් ඉපදලා ඉන්නවා එක්කෙනෙක් පැදුරු කඩමල්ලේ එකට ඉපදුනේ. අනිත් කෙනා සිරියහන් ගබඩාල් දෙන්නම එක දවසේ ඉපදලා එකම රාජමාලිගාව දැන් අරයාට ලැබෙන ස්පර්ශය එයාට දකින්න තියෙන දේවල් බොහෝම අනිෂ්ට දේවල් අරයට බොහෝම ඉෂ්ට දේවල් දකින්න තියෙනවා අය කුසලයේ නිසා අන්න ඒ වගේ දාන ආදී පින්කම් කරපු නිසා ඒ වගේ ඉෂ්ට දේවල් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරා. ඒ නිසා කුසලය කියන එක කාටත් උපකාරයි කියලා එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නවලා පබ්බජිතස්සපි උපකාරාණි පුඤ්ඤානි, දේව භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි, මනුස්ස භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි කියලා මේ විදිහට මිනිස්යන්ට, දෙවියන්ට, පැවිද්දන්ට කාටත් පින ඕනේ. ඇයි? නිවන් දකිනකම ඒ ජීවිතේ යහපත් දේවල් එයාට ලැබෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි නිවන් දකින්න ලැබෙන්නේ. අන්න ඒ නිසා <coughs> එතකොට දැන් අපැහැදිලි තියෙනවනම් කමන්නේ කියන්න බැරි නම් චිට් එකකින් හරි ලියලා එවන්න කාට හරි මේ අතින් අත දෙවුවනම් මෙතෙන් ගෙනල්ලා දෙන්නේ එතකොට ඒ චක්කු විඥාන සිත් දෙකේ අපි කිව්වා ඉෂ්ඨ අනිෂ්ඨ කියලා ભેදයක් ගැන කතා කරා. ඒ ඉෂ්ඨ අනිෂ්ඨ ભેදය කියලා කියන්නේ අපිට ස්වභාවයෙන් අපි විපරිතව ගන්න ඉෂ්ඨ අනිෂ්ඨ නෙවෙයි. සම්මතයක් වශයෙන් අපි සකස් කරලා තියෙන ඉෂ්ඨ අනිෂ්ඨ බහුතරයක්ගේ පිළිගැනීම මත ඉෂ්ඨ අනිෂ්ඨ. එතකොට අපිට ඉෂ්ඨ අරමුණු දකින්න ලැබෙනවා නම් ඒවා කුසල් අනිෂ්ඨ අරමුණු දකින්න ලැබෙනවා නම් අකුසල් අකුසල විපාක. හැබැයි ඉෂ්ට අරමුණක් ලැබිලා අපි කියමුකෝ බුදුරුවක් අන්‍යාගමිකයෙක් දැකලා ඒක කෙරෙහි පසුව දෝමනස්සයක් නොකමැත්තක් උපදවා ගන්නවා. ඒක මොන හිතක්ද ඒක? ඉෂ්ට අරමුණක් ඔන්න ඇහැට පේනවා. ඊට පස්සේ එයාට මේකේ අකමැත්තක් එනවා. දැන් එයාට ඉපදිච්ච හිත මොකද්ද? ඈ පටික සම්පයුත්ත සිතක් ඉපදුනේ ඈ පටික සම්පයුත්ත සිතක් නෝ දේශමූල සිතක් තමයි ඉපදුනේ. ඇයි යාට ද්වේමනස්යක් ආවේ දැන් ඒක විපාක හිතක් නෙවෙයි. හැබැයි මුලින් එයාට බුද්ධ දර්ශනය දැකීම වශයෙන් පෙනුන එක උපේක්ෂා සාගත කුසල විපාක චක්කු විඥානය. ඒකේ පස්සේ හිතලා අකමැත්තක් අනිෂ්ට බවක් හිතලා ඇති කර ගන්නවා. දැන් එහෙම නෙවෙයි මේ ඉෂ්ඨානිෂ්ඨ කියලා කියන්නේ. ස්වභාවයෙන් ඉෂ්ඨයයි සම්මත දේවල්. අපි විපරිතව ඇති කරගන්න අදහස ඉෂ්ඨානිෂ්ඨ කියලා බෙදන්න බෑ. මොකද ඒක තව කෙනෙකුට ඉෂ්ඨ වෙනකොට තව කෙනෙකුට අනිෂ්ඨයි. ඒ නිසා තව ආයතනයකට ඉෂ්ඨ වෙනකොට තව ආයතනයකට අනිෂ්ඨයි. ඒ නිසා එතනින් නෙවෙයි බෙදන්නේ මේක අපි ස්වභාවය වශයෙන් මේ අපිට විපාක සිත් වලට ලැබෙන ආකාරය අනුව තමයි බෙදෙන්නේ. එතකොට ඒ විදිහට මේ ඉෂ්ට අනිෂ්ට කියලා බෙදුවා. ඊට පස්සේ ඒ වගේන් දැන් බුද්ධ දර්ශනය, සංඝ දර්ශනය, එහෙම නැත්නම් අපිට ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන ඒවා මේ වගේ දේවල් කියනවා අති ඉෂ්ට අරමුණු කියලා. ඉෂ්ට අරමුණු අති ඉෂ්ට අරමුණු කියලා කියනවා. අපිට ලස්සන මලක් දකින්න ලැබෙනවා. ඒක ඉෂ්ට අරමුණක්. බුද්ධ රූපයක් දකින්න ලැබෙනවා. ඒක අති ඉෂ්ට අරමුණක් කියනවා. මේවා නිසාත් අපේ මේ කර්ම ඒ කියන්නේ මේ මේ කුසල් අකුසල් වෙනස් වෙනවා ඉෂ්ඨාන ඉෂ්ඨභාවයේ මත. ඉතින් අන්න ඒ වගේ මේ මේ ඉෂ්ඨ අනිෂ්ඨ භාවයේ මත ඒ දේවල් මේ මේ සිත ගැන වෙනස් වීමක් වෙනවා. ඒ අනුව තමයි මේ කුසල් අකුසල් විපාක කියලා අපි බෙදලා තියෙන්නේ. එතකොට ඔය විදිහට පළවෙනි සිත් දෙක කතා කරා. ඊට පස්සේ සෝත විඥාන සිත් දෙක. චක්ක විඥාන සිත් දෙක කතා කරා. සෝත විඥානේ සෝතේ කියන්නේ මොකද්ද? කන සෝතේ කියලා කන. ඒතකොට කනත් බෙදන්න පුළුවන් දෙකකට. සසම්බාර සෝතය ප්‍රසාද සෝතය කියලා බෙදන්න පුළුවන්. දැන් අපිට ලොකුවට මේ පේන කණක් පේනවා අපිට. අපිට මේ මස්ලේ වලින් පිරිච්ච කණ පේන්නේ. මේකට නෙවෙයි ශබ්දය ගෝචර මේක ඇතුලේ තියෙනවා ප්‍රසාදය කියලා කොටසක්. අන්න ඒකට තමයි ශබ්දය ගෝචර වෙන්නේ. ඒක හරියට නිකන් ස්ක්‍රීන් එකක් වගේ කැරකිච්චි ඒ විදියට හැඩයට හැදිච්චි ප්‍රසාදයක් තියෙනවා. ඒ නිසා අන්න ඒ ඔපයට එතනක් තියෙනවා එතනක් තියෙනවා සුද්දාස්තකයේ තියෙනවා ඊට අමතරව ජීවිතේන්ද්‍ර රූපයේ තියෙනවා ඊළඟ තියෙන වෙනස්ය අතන තිබේ චක්කු ප්‍රසාදය රූපය ඔපය මෙතන සෝත ප්‍රසාද රූපය කියලා රූපයක් තියෙනවා එතනක් 10ක් තියෙනවා දසක කලාපයක් තියෙනවා ඒකට තියෙනවා සෝතය කියලා කිව්වේ ඔන්නය සෝත ප්‍රසාදයේ තුල පහළ වෙන හිත සෝත විඥානේ ඒකට සෝත විඥානය හිත කියන්නේ අපිට ශබ්ද ඇහිම් වශයෙන් පහළ වෙන සිත ශබ්දයේ ඇහිම් වශයෙන් පහළ වෙන සිත ඒවා මේවා මේවා අපිට කට හුරු නම් දන්නවනම් ලියා ගන්න ඕනේ ආදුනිකයි ඉන්නවනම් ලියා ගන්නේ හිත චක්කු විඥානයේ හිත කිව්වේ රූප දැකීම වශයෙන් ඇසේ පහළ වෙන හිත සෝත විඥාන හිත කියලා කිව්වේ ශබ්ද ඇහිම් වශයෙන් කනේ පහළ වෙන සිත. කාන ගාන ප්‍රස්මේ සෝත ප්‍රසාදේ පහළ වෙන හිත. එතකොට මේ හිත උපදින්නේ කොහොමද? සෝත ප්‍රසාදය කියන එක කන අපි කිව්වොත් කන කියන එක එයාට ලැබිලා තියෙන්න ඕන. සමහර අය ඉන්නවා මේ කන් පෙත්ත මේ ටික තියෙනවා. ප්‍රසාදේ නැහැ. ඒ නිසා සමහර විටයි දැන් අපි කියමුකෝ ಜಾති බදිර කියලා. කියන උපතින්ම අන්ධයි. දැන් ඒ බඳු කෙනාට මේ කන තියෙනවා. නමුත් කන් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ ප්‍රසාදයේ පිහිටලා නැහැ කියන එක. ඒ නිසා මේ කන් ඇහෙන්න නම් මේ කන නෙවෙයි අවශ්‍ය. ප්‍රසාදයේ කියන ඒ සෝත ප්‍රසාදයේ කියන ඒ රූපේ තමයි ප්‍රසාද සෝතේ කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සෝත ප්‍රසාදයේ තියෙන්න ඕනේ ඊට පස්සේ ශබ්දය ධාතු ගැටීම වෙන්වීම ආදී මේවා නිසා ඍතුජ ශබ්ද චිත්තද ශබ්ද කියලා අපි කොටස් දෙකකට බෙදනවා ඒවා ඉදිරියේදී රූප කාණ්ඩේ කතා කරනවා ඒ බඳු ශබ්දයක් සෝතප්පසාදයට හමු වෙන්න ඕනේ එතකොට ඒක දුර හෝ ළඟ නිසා ඒ අනුව ඒ ශබ්දෙත් අර වගේම තමයි අසම්පත්තක් ගායි කනට ඇවිල්ලා ශබ්ද වදින්නේ නැහැ ඒත් වෙන්නේ ඡායාව තමයි ප්‍රසාදයේ වටින්නේ. එතකොට යන්නේ ඡායාව ප්‍රසාදයේ වැඩිම නිසා කම්පණයටපත් වෙනවා. අන්න එහෙම කම්පණයටපත් වීම නිසා ඒ ස්පර්ශය නිසා මේ සෝත ප්‍රසාදයේ තුල සිතක් උපදිනවා අර ගැටිච්ච ශබ්දයේ ඇහිම් වශයෙන්. එතකොට අපිට මොනවා හරි දෙයක් ඇහෙනවා කියලා කියන මම ඇහුවා නෙවෙයි මේ සෝත විඥාණය ඒ ඇහිීමේ කෘත්‍ය කරමින් ඉපදිච්ච නිසා Tamanට ඇහෙනවා. එතකොට කෙනෙක් කරපු එකක් නෙවෙයි අර වගේ ප්‍රත්‍ය නිසා. එතකොට ඒකට තව උපකාරයක් තමයි මේ වායුව කියන එක සුලඟ කියන එක වායෝ ධාතුව. අනේ උපකාරේ නැත්තම් මේ ශබ්දය කියනවා ඇහෙන්නේ නැහැ. වායුව යම් තැනක හිස් කරලා තිබුණොත් එතන ශබ්ද ඇහෙනවා අඩුයි. ඉතින් ඒ නිසා මේ ඒක අතුරු උපකාරයක් වශයෙන් අර ඇහැට ආලෝකයේ උපකාර වෙනවා වගේ මෙතෙන්ටත් උපකාර වෙනවා වායුව කියන එක සුලඟ කියන එක. එතකොට ඒ විදිහට තවත් උපකාරයක් තමයි ඒකටත් ඇහිීමේ චේතනාව කියන එකත් අවශ්‍ය වෙනවා. එතකොට කන සෝත ප්‍රසාදයේ තියෙන්න ඕනේ, ශබ්දයක් ඉදිරියට පැමිණෙන්න ඕනේ. ඊට පස්සේ ඇහිීමේ චේතනාව තියෙන්නත් ඕනේ. අමතර කාරණාවක් වශයෙන් වායෝ ධාතුව සුලඟ කියන උපකාරක ධර්මයේ තියෙනවා. මෙන්න මේ ටික තියෙනවා නම් ඇහිීම කියන එක අපිට ඇති වෙනවා. එතකොට ඒ හිතත් අහේතුක සිතක්. මේකත් අර වගේ පොදු කාරණා හැම එකම තියෙනවා. ඒවා කුසල් අකුසල් නෙවෙයි. මේ වගේ අහේතුක සිත් මේ වගේ සතුට නෑ. මේකෙත් දැන් එතකොට අපිට ඉෂ්ට ශබ්ද ඇහෙනවා අනිෂ්ට ශබ්ද ඇහෙනවා. පහසුයි අර වගේම තමයි අපිට සමහරු මුදු මොඩක් වචන කියලා කතා කරනවා. එහෙම ධර්ම ශ්‍රවණය ඇහෙනවා. සමහර අය හොඳ වචන වලින් කතා කරනවා ප්‍රියමනාප කතා. මේවා කුසල විපාක සෝත විඥානේ. සමහරු බයිනවා, නිඳා කරනවා, පරුස වචනින් කතා කරනවා, රළු බසින් කතා කරනවා. අමීරි යමනාප ශබ්ද අපිට ඇහෙනවා, කටෝර ශබ්ද. මේවා අකුසල විපාක සෝත විඥාන. එච්චරයි. වෙනසක් නැහැ. කුසල් සිත් අකුසල විපාක. එතකොට එහෙනම් මේවා ලැබෙන්නේ කර්මයට අනුරූපව. අපි කරපු අපි කාට කාට හරි සසරේ යනකොට බැනලා බැනලා තියෙනවා නම් අපිට හැමදාම බැනුම් ගහන්න වෙනවා. ඒ නිසා කෙනෙකුට නිතර නිතර බැනුම් ගහන්න වෙනවා නම් මතක තියාගන්න අපි සසර යනකොට ඒ වගේ පරුස වචන ආදී දේවල් අර විදිහට අකුසල කර්ම සකස් කරගත්තු නිසා ඒ නිසා තමයි Tamanට ඒ ඒ අයට නිතර නිතර අමනාප වචන ඇහෙන්නේ. නිතර නිතර අය බයින්නේ. සමහර අය දැක්කහම බයින්න හිතෙනවා. ඇයි එයාගේ තියෙන කර්මය. සමහර අය දැක්කහම වචනයක් කියන්න හිතෙන්නේ නැහැ. ඔළුව අත ගන්න හිතනවා එයාට. ඇයි එයා එහෙම කර්ම කරලා නැහැ. අන්න ඒවා මත මේව හරිය වැදගත් අපේ ජීවිතේට. ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට මේ සෝත විඥාන සිත් දෙකක් මතක තියාගන්න. ඊට පස්සේ ගාහන විඥාන සිත් දෙක. ගාහණය කියලා කිව්වේ මොකද්ද? නාසය. ගන්ධය කියලා කිව්වේ ඒ අපිට ලැබෙන ගඳ සුවඳ. මේ ගඳ සුවඳ කියන දෙකටම ගන්ධය කියන නම කියනවා. බොහෝ අය මේ ගන්ධය කියලා කියන්නේ ගඳ කියන එක. සුවඳටත් කියන්නේ ගන්ධය කියලා තමයි. මේ දෙකටම පොදුවේ ගන්ධය කියන වචනේ කියනවා. එතකොට ඒ ගන්ධය ගැටෙන්නේ ගාණප්පසාදේ. ඒ කියන්නේ නාසයේ. මේ අපිට පේන්න තියෙන නාසය ඇතුලේ සිදුරු දෙකේ එළු කුහරයක් වගේ ස්වභාවයකින් යුක්තව ප්‍රසාදෙ පිහිටලා තියෙනවා. අන්නේ ප්‍රසාදෙත් අර විදියට දසක කලාපයකින් හැදිලා තියෙනවා. ඒකේ වෙනස තමයි ඒකේ ජීවිතේන්ද්‍ර රූපේ තියෙනවා, සුද්දාස්තකයේ තියෙනවා, ගාහන ප්‍රසාදේ කියලා රූපයක් තියෙනවා. ඒ නිසා ඒකට ගන්ධය විතරක් ඇවිල්ලා වදිනවා. ඕකට ඇවිල්ලා ශබ්ද එහෙම වදින්නේ නැහැ. කණෙන් එහෙම සද්දහන් නැහැ. ඒ නිසා මේ ප්‍රසාදය හැදිලා තියෙන අන්න ඒවා කර්මානුරූප හැදිලා තියෙන. එතකොට ඒ විදිහට අපි කියමුකෝ අපිට දැන් එතනත් දැන් බෙදෙනවා ඉෂ්ට අනිෂ්ට වශයෙන්. ඉෂ්ට වූ ප්‍රියමනාප ගන්ධයන් හම්බෙනවා. අනිෂ්ට අමනාප වූ දුර්ගන්ධයන් හම්බෙනවා. දැන් ඒකේ අනිෂ්ඨ අමනාප වූ ගන්ධයන් හම්බෙනවා නම් ඒවා අකුසල විපාක ගහන විඥාණය. හොඳ යහපත් සුවඳ වර්ග ප්‍රියමනාප යන කුසල විපාක ගහන විඥාණය. එතකොට ගහන විඥාණය කිව්වේ මොකද්ද? නාසයේ ගඳ දැනගන්නා සිත. නාසය තුල පහළ වෙන ගඳ දැනගන්නා සිත ගහන විඥාණය. ඊට පස්සේ ජීවහා විඥාන සිත් දෙක. එතන සිත් දෙකක් කියුවා. ඒතර කුසල් විපාක, අකුසල් විපාක, ඉෂ්ඨානිෂ්ඨ ભેදය මත. ඒතර ජීවහා විඥානේ ජීවහාව කියලා කියන්නේ පාලියෙන් දිවට. අපිට මේ රස දැනෙන දිවට තමයි ජීවහා කියලා කියන්නේ. ඒක දිවේ පහළ වෙන හිතක් තියෙනවා. මේක දිවේමයි පහළ වෙන්නේ වෙන කොහෙවත් පහළ වෙන්නේ නැහැ. අරක අර කියපු තැන්වලමයි නාසයේමයි ඒක පහළ වෙන්නේ. ඒකයි අපේ ගඳක් දැනනකොට අපි නහය වහගන්නේ. අපිට දැනෙන්නේ එතන හිත පහළ වෙන නිසා. දිවේ පහළ වෙන සිත. එතකොට ඒ જીවහා විඥානයත් ගත්තාම දැන් අර ගහන විඥානය කියන එක සම්පත්තක් ගායි. ගන්ධයක් කන මේ කියන්නේ නාසයට පැමිණෙන්න ඕනේ. ඒක පැමිණෙන්නේ ඒත් වායුව හරහා පැමිණෙන්නේ. එතකොට ජීවහා විඥාණය දිවේ රස දැනගනිමින් උපදින හිත. ජීවහා විඥාන සිත කියලා කියන්නේ. එතකොට ඒ සිත් දෙකක් තියෙනවා. එතකොට ඒ දිවට රස රූපය රස රූපයක් හම්බෙන්න ඕන. අතන ගන්ධ රූපයක් හම්බෙන්න. මේ ගන්ධ රූප රස රූප කියන්නේ අපි අර කියපු සුද්දාස්තකයේ තියෙන වර්ණ ගන්ධ රස ඕජා කියන ඔන්න ඔය උපාදාය රූපවල එකක් එකක් තමයි ඔය ගන්ධ රස කියලා කියන්නේ. එතකොට හැම රූපයකම මේක තියෙනවා. යකඩ කෑල්ලේ මේ ගන්ධය තියෙනවා. වතුර එකෙත් තියෙනවා. සීනි ටිකෙත් තියෙනවා. සමහර වගේ ඒ රසය වැඩි, සමහර වගේ අඩුයි. නමුත් හැම එකේම තියෙනවා මේවා. එතකොට ඒ රස දැනගනිමින් පහළ වෙන හිත දිවට කියන ජීවා ප්‍රසාදය කියලා තියෙන්න ඕන ඒක මල් පෙත්තක් වගේ මේ දිවේ පහල් තියෙනවා පිහිටලා ඒක සියුම්ම පිහිටලා තියෙනවා මේ ජීව ජීවහා ප්‍රසාදය කියන එක එතන ජීවහා උපය ප්‍රසාදය කියලා රූපයක් තියෙනවා අනිත් එක ඔක්කොම අර සමානයි එතකොට ඒ දිවට බාහිර රසයක් හෝ ආධ්‍යාත්මික රසයක් ආධ්‍යාත්මික රසයක් කිව්ව අපි කිව්ව අපේ ඇඟිල්ල දිවේ තිබොත් ඒ රස දැනෙනවා. බාහිර තියෙන අපේ පත්පාන් කවපි මුං යට ආදි මොන හරි තිබොත් ඒ රස දැනෙනවා. එතකොට එහෙනම් ඒ විදිහට රස රූපයක් දිවට සමීප වීම, පැමිණීම, ගෑවීම, ස්පර්ශ වීම ඊට පස්සේ ඊට සුදුසු මෙනෙහි කිරීම මානසිකාරයේ කියන එක තියෙන්නත් ඕනේ. ඊට පස්සේ ආපෝ ධාතුව තෙතමණය වගේ මෙන්න මේ දේ තියෙන්නත් ඕනේ. එහෙම වුණාම ඔය නොය දිවේ අර රස දැනගැනීම පහළ වෙනවා. එතකොට මේ රස කියනකොට අපිට හිතෙන්නේ මේ පැණි රස වගේ දේවල් තමයි රස කියලා. නමුත් මෙතන රස කියන්නේ පොදුවේ ඔක්කොටම කහට, ඇඹුල්, තිත්ත, ලුණු රස, පැණි රස ඔක්කොටම පොදුවේ රස රූපය කියලා කියනවා. එතකොට ඒක අනිෂ්ඨ අරමුණු හම්බෙනකොට අකුසල විපාක දිවහ විඥානේ ඉෂ්ඨ අරමුණු වෙනකොට ඉෂ්ඨ කුසල විපාක දිවහ විඥාන මේක ඔබට වෙනම පොතක් තියාන දැන් මේ කෙටි සටහන් ගාගෙන තව පොතක් තියාන මේවා Tamange මතක කරුණු දාගෙන ක්‍රමානුකූලව ඒවා වෙනම පොතක ලියා ගන්න එතකොට ගොඩක් වැදගත් වෙනවා එතකොට අපිට ඒක තියා ගන්න පුළුවන් බලා ගන්න. නැත්නම් ඔය කෙටියෙන් ලියා ගන්න ඒවා සමහර විට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඉක්මනට ගිහිල්ලා නැවත ලියා ගන්න. එතකොට අපිට නැවත නැවත බැලීමක් වෙනවා. ඒක පැහැදිලි වීමක් වෙනවා. පස්සේ කාලෙක බලන්න පුළුවන්. එතකොට මේවා සිත් ඔක්කොම උපේක්ෂා සාගතයි කියලා කිව්වා. මේ උපේක්ෂා සාගතට හේතුව තමයි මේ වගේ වස්තු දුර්වලතාවය හා ඊට පස්සේ අරමුණු වල කෘත්‍ය දුර්වලතාවය කියන මේ දේවල් නිසා. ඒ කියන්නේ මේ අපිට ඒ ප්‍රසාදයට ගැටෙන රූප ධර්මය උපාදාය රූප ගැටෙන සියුම් රූප ගැටෙන. ඒ නිසා තමයි මේ සිත් උපේක්ෂා සාගතයි කියලා කියන්නේ. රළු රූප ගැටෙන්නේ නැහැ. ඒ නිසා මේ සිත් උපේක්ෂා සාගත සිත් හැටියට පෙන්වනවා. ඒ නිසා මේවා හේතුක නිසා, දුර්වල නිසා මේ වගේ සෝමනස්සයක් අර හේතු වෙදෙන්නේ නැහැනේ. අන්න ඒ නිසා මේකේ සෝමනස්සයක්, දෝමනස්සයක් උපදින්න බෑ. ඒ නිසාත් උපේක්ෂා වෙනවා. ඒ නිසා ඒක තරු ලක්ෂණක් දාලා වගේ ලියාගන්න මේ ඒ මේ සිත් උපේක්ෂා සාගත වීමට හේතු. ඉහත සඳහන් හේතු නොයෙදෙන නිසාත් ඒ වගේම ඒ වාගේ ගැටෙන රූප උපාදාය හෙවත් සියුම් සුකුම රූප නිසා උපාදාය රූප නිසා ඒ හිත් උපේක්ෂා වේදනාවෙන් යුද්ධ වෙනවා ඊට පස්සේ ඊළඟට කතා කරන්න තියෙන කාය විඥාන සිත් දෙක. අන්න ඒක පොඩි වෙනසක් තියෙනවා. අකුසල විපාක කාය විඥානයක් තියෙනවා කුසල විපාක කාය විඥානයක් තියෙනවා ඒ දෙකේ වෙනසක් තියෙනවා අකුසල විපාක කාය විඥානයට කියනවා දුක්ඛ සාගත කාය විඥානය කියලා ඒක උපේක්ෂා සාගත නෙවෙයි කුසල විපාක චක්කු විඥාන කාය විඥානයට කියනවා සෝමනස්ස සුඛ සාගත කාය විඥානය කියලා ඇයි මේ හිත් එක මෙහෙම වුනේ කාටද කියන්න පුළුවන් අරව විතරක් එහෙම වෙලා මේ හිත් එක ඇයි මෙහෙම වුනේ අකුසල විපාකයේ තියෙනවා දුක්ඛ සහගත අරගේ තියෙනවා සුඛ සහගත දැන් අර වගේ අකුසලයේ උපේක්ෂා කුසලයේ උපේක්ෂා නේ දැන් කුසලයේ අකුසලයේ නිසා නෙවෙයි මෙතන වෙලා තියෙන්නේ මේ දෙකත් අකුසල විපාක මේ කාය විඥානය කියන එක කියන්නේ කාය ප්‍රසාදය කියන එකට තමයි කාය කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ කාය ප්‍රසාදය කියන එක මස්ලේ පහළ වෙලා ගමන් කරන නැති තැන් ඒවා නැති තැන් හැරුණකොට හැම තැනකම මේ ප්‍රසාදය පිළිදලා තියෙනවා. ඒ කියන්නේ අපේ නියපොතු වල අග කොටස කෙස්වල හිසෙන් උඩ කොටස, ලොම්වල ශරීරයෙන් උඩ කොටස. මේ වගේ ලේමස් නැහැ. ඒ නිසා ඒ තැන් වල කාය විඥානය නැහැ. ඒ නිසා අපිට ඒවා කැඩුවට බින්දට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒවා හැර අනිත් හැම තැනකම ආධ්‍යාත්මික මේ අභ්‍යන්තරේ බාහිර මතු පිට ඇතුළත හැම තැනකම මේ කාය විඥානය පිහිටලා තියෙනවා. ඒ දිහා ඔය කියන ඇහැ ඇතුළෙත් මේ කාය විඥානය තියෙනවා. කන ඇතුළෙත් තියෙනවා. ඒකනේ ඇහැට ඇන්න උතරි දෙන්නේ නේද? ඇහැට රූප දකින්නත් පුළුවන්. ඒක ප්‍රසාදේ. නමුත් ඔය ඇහැට ඇන්න උතරි දෙන්නේ එතනත් කාය ප්‍රසාදේ තියෙන නිසා. ඒ විදිහට ඒ කාය කියලා කියන්නේ කාය ප්‍රසාරි. ඒකත් අර කියපු සුද්දාස්තකයේ තියෙනවා, ජීවිතේන්ද රූපයේ තියෙනවා. ඊට අමතරව කාය ප්‍රසාදයේ කියන රූපයේ තියෙනවා. ඊට පස්සේ කාය විඥානේ දුක්ඛ සාගත සුඛ සාගත වෙන්නේ මේ කයට ගැටෙන අරමුණ ගත්තාම මහා භූත වලින් තමයි මේ කයට ගැටෙන්නේ. මහා භූත හතරක් තියෙනවා පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා. ඒ හතරනුත් ගැටෙන්නේ තුනයි. පඨවි තේජෝ වායු. ඔන්න ඔය තුන තමයි කාය විඥාණයට ගැටෙන්නේ. ඒ කියන්නේ අපිට මේ කය අරමුණු වෙලා රිදීමක්, කැක්කුමක්, බරක්, තදගතියක්, සීතලක් කයට මොන හරි දැනෙනවා නම් අපි පොදුවේ කියමුකෝ. කයට දැනෙන දේවල් තියෙනවා. සීතල දැනෙනවා, රස්නේ දැනෙනවා, බර ගති, තද ගති, කරකස ගති, සැහැල්ලු ගති මේවා කයට දැනෙනවා. මේ ඔක්කොම මේ පඨවි තේජෝ වායෝගේ ස්වභාවය. ආපෝව කයට දැනෙන්නේ නැහැ. දැන් වතුර ටිකක් ඇඟට වැටුනොත් දැනෙන්නේ නැද්ද? එතකොට මොකද මේ දැනෙන්නේ නැහැ කියන්නේ? ඈ දැන් ඇස් දෙක පියාගෙන කයට වතුර බින්දුවක් දැම්මහම මොකද්ද දැනෙන්නේ? හ්ම් සීතල දැනෙන්න පුළුවන් උෂ්ණ දැනෙන්න පුළුවන් නේ වතුර දැනෙනවද දැන් වතුර කියලා අපි ඇහෙන් බලලා නේද ගැට ගන්න ඈ එහෙනම් කාය විඥාණයට ආපෝ කියන වතුර ඒ වතුර කායට දැනෙන්නේ නැහැ දැන් අපි කෝප්පේ වතුර එකට ඇඟිල්ල දැම්මොත් වතුර දැනෙනවද දැන් අපි හිතින් ගැට ගහගන්න ඇහෙන් බලලා දැන් S2 පියාගෙන වතුර එකට ඇත ඔබලා බලන්න මොනවද දැනෙන්නේ කියලා එක්කෝ සීතලක්. එහෙම නැත්නම් උණුසුමක්. අපි මේ වතුරක එහාට මෙහාට ගියොත් අද ගති දැනෙන්න පුළුවන්. වතුර හැපෙන ගති දැනෙන්න පුළුවන්. අන්න ඒ නිසා පඨවි කියන්නේ තද ගතිය. ආත්මේ තේජෝ කියන්නේ සීතල උණුසුම. වායෝ කියන්නේ සැලෙන, හමන පිම්බෙන, සැලන චලනය වෙන ගතිය. ඔය ටික තමයි කාය විඥාණයට දැනෙන්නේ. අන්න ඔය මහ අරමුණු වෙන නිසා කාය විඥාණයට ඒ නිසා තමයි මේ හිත් දෙක දෝමනස් සුඛ සහගත දුක්ඛ සහගත උනේ. එතකොට අපිට කයට ගැටෙන්න පුළුවන් අනිෂ්ඨ අරමුණු. ඉෂ්ඨ අරමුණු ගැටෙන්න පුළුවන්. අපි හොඳ යහනක නිදා ගන්නකොට සිනුදු රෙදි පළඳිනකොට එයාට ඒ අරමුණු වල සියුම් සැප ඉෂ්ඨ සුඛය දැනෙන්න පුළුවන්. එතකොට ඒක කුසල විපාක කාය විඥානය. අනිෂ්ඨ අරමුණු ගල් කටු මේවා ඇඳින්න පුළුවන්. මේ වගේ දේවල් රළු පරළු දේවල් වදින්න පුළුවන්. උණු වතුර ටිකක් කයට වැටෙන්න පුළුවන්. ඒවා අනිෂ්ඨ අරමුණු. එතකොට දුක්ඛ සහගත කාය විඥානය උපදිනවා. එහෙනම් මතක තියාගන්න. එතකොට දුක්ඛ සහගත කාය විඥානය උපදින්නේ අකුසල විපාකයේ නිසා. සුඛ සහගත කාය විඥානය උපදින්නේ කුසල විපාකයේ නිසා. එතකොට කාය විඥානයේ සිට කිව්වේ කායේ කාය ප්‍රසාදයේ මහ භූත දැනගනිමි උපදින සිත ශරීරය තුළ එතකොට මහ භූත කිව්වහම ලියා ගන්න වරහන් ඇතුලේ පඨවි තේජෝ වායෝ එතකොට ඒකට පොදුවේ කියන නමක් දෙනවා පොට්ටබ්බය කියලා පොට්ටබ්බ රූපේ කියලා එතකොට කාය විඥානයේ හිත උපදින්නත් අර වගේම කාය ප්‍රසාදේ නොබිදී තියෙන්න ඕනේ. පොට්ටබ්බේ කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ කියන රූප තුනට කියන නම. ඒ පඨවි තේජෝ වායෝ කියන රූප තුන ලියලා සංගල වරහන් දාලා පොට්ටබ්බ රූපේ කියලා ලියාගන්නවා. පොට්ටබ්බ රූපේ කියලා දහමේ කොයාරි කියවුනොත් මං හරි කියවුනොත් මතක තියාගන්න මේ කියන්නේ කයට ගැටෙන පඨවි තේජෝ වායෝ කියන එකට එක නම. දැන් අර අපි ඉස්සල්ලා කිව්වේ දෙපස් විඥානය කියලා 10කට ඒ වගේ මෙතනත් ඒ තුනටම මේ පොට්ටබ්බ රූපේ ස්පර්ශය කියලා වචනේ තියෙනවා. ස්පර්ශ රූපේ කියලා කියනවා. පොට්ටබ්බ රූපේ කියලා කියනවා. මොකද මේ ස්පර්ශ රූපය කියලා ඒක සඳහන් නොකරේ මේ ස්පර්ශය කියන එක නාම ධර්මයකුත් තියෙනවා. නිසා ඒක පටලා ගන්න එපා. රූපාරම්භය ස්පර්ශය කියලා කිව්වොත් ඒ කියන්නේ මේ පටවි තේජෝ ආය. කයට ගැටෙන එකට. නාම ධර්ම වලත් පස්සේ කියලා චෛතසික ධර්මයක් තියෙනවා. ඒක ඉදිරියේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි පටල ගන්න නැතුව තේරුම් ගන්න ඕනේ. නමුත් මේ පොට්ටබ්බ රූපය කියවා මේක මේ තුනට විතරයි කියන්නේ. මේක හැම නමක්ම අපි දැනගෙන ඉන්න එක හොඳයි. එතකොට ඒ කාය විඥානයේ සිත උපදින්න කාය ප්‍රසාදේ නොපිරී තියෙන්න ඕනේ. ඊට පස්සේ භූතත්‍රය සංඛ්‍යාත ස්පර්ශයක් ඒ කයේ ගැටෙන්න ඕනේ. පොට්ටබ්බ රූපයක් කයේ ගැටෙන්න ඕනේ. ඊට පස්සේ ඒට සුදුසු මෙනෙහි කිරීම මානසිකාරයේ තියෙන්නත් ඕනේ. ඒ ගැටෙන රූපය අපි තුල ඉතින් ඒ අර ධාතුන්ගෙන් හැදිච්ච රූපයක් වෙන්න ඕනේ. පඨවි ආදී මහා භූත නිස්සය කරගත්තු රූපය වෙන්න ඕනේ. අපි අර මේ දැන් අර කිව්වේ මේ ඇහැට ආලෝකය අවශ්‍යයි කියලා වගේ අන්න ඒ වගේ. දැන් බ්‍රහ්මයන්ට කාය විඥානය උපදින්නේ නැහැ. ඇයි? පටවිය තිබුණාට ඒ රළු පටවිය බ්‍රහ්මයට නැහැ. අන්න ඒ නිසා. ඒ නිසා තමයි මෙතන කිව්වේ එහෙම මේ කාය බාහිර රූප ගැටීමට සුදුසු රූප ධර්ම ටිකක් තියෙන්නත් ඕන. ඒ නිසා තමයි එහෙම කිව්වේ. ප්‍රධාන හේතු වශයෙන් කාය ප්‍රසාදේ පැවතීම, බාහිර අර කියපු මහ බෝධත්‍රේ ගැටීම සියල්ලම හෝ එකක් හෝ හැබැයි කයෙන් දැනගන්න ඔය තුනම එකවර දැනගන්නේ නැහැ. එකයි එකවර දැනගන්නේ. සීතල හෝ තද ගතිය හෝ උණුසුම හෝ ඔය වගේ මොනවා හරි එකක් දැනගන්න. අපි ඕවා එක එක වෙන වෙනම දැනගෙන ඔක්කොම එකට ගැට ගහලා මනසින් වෙන එකක් ගන්නත් පුළුවන්. ඒක වෙනම එකක්. ඒ නිසා කාය විඥාණයෙන් අරමුණු කරන්නේ එක වෙලාවට එක රූපයයි ඔය තුනෙන් එකයි අරමුණු කරන්නේ. නමුත් ඔය තුනම මාරුවෙන් මාරුවට අරමුණු කරන්න පුළුවන්. හැබැයි චක්කු විඥානේ වර්ණ රූපේ විතරමයි වෙන මොනවත් නැහැ. කාය විඥානේ පටවියත් අරමුණු කරනවා, තේජෝවත් අරමුණු කරනවා වායුවත් අරමුණු කරනවා එතකොට ඒක ඉෂ්ඨානිෂ්ඨ වශයෙන් කුසල විපාක අකුසල විපාක වශයෙන් ලැබෙනවා ඊට පස්සේ ඊට පස්සේ සම්පටිච්ඡන සිත් දෙක ඔය ටිකේ මොන හරි නොතේරෙන දැනක් තියෙනවා නම් යරවට යන්න ඉස්සෙල්ලා විපංච විඥානයන්ගේ දෙපස් විඥානයන්ගේ නොතේරෙන දෙයක් තියෙනවා නම් කතා කරලා අහන්න ලැජ්ජා වෙන්න එපා. අපි හැමෝම නොදන්න අය, ඉගෙන ගන්න ඉන්න අය පූර්ණ අවස්ථාව දීලා තියෙන්නේ. පස්සේ කියන්න එපා ආම්බුරෝ කියපෙව්වා තේරුන්නේ නැහැ, අමාරුයි කියලා චෝදනා කරන්න එපා. තව මොන හරි පොත්පත් බලලා හරි එහෙම නැත්නම් ඉගෙනගත්තු දේවල් වල මේ මං කියපු දේට විරුද්ධව මොන හරි අදහස් තියෙනවා නම් ඒත් කතා කරන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. එතකොට දැන් ඊළඟට අපිට කතා කරන්න ඉන්නේ අවධානයට වෙන්න සම්පටිච්ඡන සිත් දෙක. මේ සම්පටිච්ඡන සිත් දෙක අර සිත් වගේ නෙමෙයි පොඩක් අරමුණු වෙනස්. ඒ කියන්නේ මේ මුලින් අපි කතා කරපු සිත් තුළ ඒකට ආවේනික අරමුණක් තිබ්බා. චක්කු විඥාණයට වර්ණය විතරයි, සෝත විඥාණයට ශබ්දය විතරයි මෙහෙම. හැබැයි මේ සම්පටිච්ඡන සිත් දෙක ඉහත සඳහන් ඔය ඔක්කොම අරමුණු කරනවා. ඒ කියන්නේ රූපයත් අරමුණු කර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහම අරමුණු කරමින් තමයි උපදින්නේ. මේ සම්පටිච්චන සිත් දෙක අරමුණු පිළිගැනීම වශයෙන් උපදින සිත කියන එක තමයි සම්පටිච්චන සිත කියලා කියන්නේ. සම්පටිච්චන කියන එකෙන් කියන්නේ නැවත අරමුණ පිළිබඳව දැනගන්න නම් ඉස්සරෝම මේ අරමුණ පිළිගන්න ඕනේ. පසුව කාට හරි බලලා මේක දැන ගැනීම සඳහා අපි දෙයක් ඉස්සලා ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි ගේමුකෝ අපිට ඇහැට යමක් පේනවා. ඔන්න චක්කු විඤ්ඤාණය උපදිනවා. මොකද්ද දන්නේ නැහැ. අපි ගේමුකෝ අඹ ගෙඩියක් කියලා. මේක ඉදිලද නැද්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් කන දෙයක්ද නැද්ද දන්නේ නැහැ. දන්නේ අපිට යමක් පේුණා. මෙන්න මේක දැන ගැනීම සඳහා අපි මේක ගන්නවා. ඒන්නේ ඒ පිළිගැනීම කියන්නේ අන්න ඒක තමයි. අර අරමුණ. ඇහෙන් ගත්තු අරමුණ පිළිගන්නා සිත කනෙන් ගත්තු ශබ්දය පිළිගන්නා හිත කියලා මේ විදිහට සම්පටිච්චන හිත කියලා කියන්නේ. හැබැයි දැන් මේකෙන් දැනගත්තද ඒක? දැන් අපි කියමුකෝ ඉදිච්චි අඹ ගෙඩියක් තිබ්බා. ඇහැට මේ චක්කු විඥාණයට දැනගන්න බෑ මේක ඉදිලද නැද්ද කියලා. නේද? චක්කු විඥාණයට පේන්නේ පාට විතරයි. අපි කියමු කහ පාට කියලා. සමහර කහ පාට අමුඹක් තියෙනවා නේද? ඒ නිසා මේ පාටෙන් අපිට හොයන්න බෑ. ඒ නිසා ඒ හිතෙන් කවදාවත් මේක ඉදිලාද, අමුයිද, මේක අඹද, පොල්ද මොනවත් දන්නේ නෑ. වර්ණ සටහනක් විතරයි තියෙන්නේ. හරියද? ඒ දවස උපන් ඒ කියන්නේ ඇස් පේන ඒ බිරින්දෙක් වගේ කියලා හිතන්න. එයාට පේනවා එයා දන්නේ මේ පොල්ද අඹද කොස්ද කියලා එයා දන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ චක්කු විඥාන හිතෙන් රූපයක් දැක්කාම දැන් මේක අපි දැනගන්න ඕනේ මොකද්ද කියලා. ඒක දැනගන්න වෙන්නේ මනෝ විඥානේ. හැබැයි මනෝ විඥාණයට කෙලින්ම මේක දැනගන්න බෑ. දැනගන්න නම් ඒ අරමුණ බාර ගන්න වෙනවා. අන්න ඒ පිළිගැනීමේ හිත තමයි සම්පටිච්ඡන හිත කියලා කියන්නේ. ඒ හිතෙන් කරන කෘත්‍ය මොකද්ද? අරමුණ පිළිගන්නවා. හැබැයි ඒකෙන් දැනගන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඒ නිසා මේකෙන් මොකද්ද කියලා අඹයක්ද මොකද්ද අහවල් කෙනා පුද්ගලයා කියලා තව මේකේ කුසල් අකුසල් ඇති වෙලා නැහැ මේ හිතත් ඒකයි අහේතුකයි කියලා කියන්නේ මේකත් කර්මයට අනුරූප විපාක වශයෙන් ලැබෙන හිත සම්පටිච්ඡන සිත් දෙක එතකොට මේ සම්පටිච්ඡන හිත් දෙක මේ සම්පටිච්චන හිතෙන් අපි පිළිගන්නවා අනිෂ්ට අරමුණක් දැනගන්න. ආ මනෝවිඤ්ඤාණයට දැනගන්න දෙනවා අනිෂ්ට අරමුණ. මේ අහව අපි යමු කරකස ශබ්දයක් ඇහෙනවා කියලා. ඒ ශබ්දෙත් පිළිගන්නවා. ඒ සත්‍ය පිළිගෙන අපි බයිනවා කියලා මේ කර්මයක් සකස් කරගන්න ඉස්සරලා අර සෝත විඥානේ දැහැුණු ශබ්දේ පිළිගන්නවා. ඒකට කියනවා අකුසල විපාක සම්පටිච්චන හිත. අනිෂ්ඨ අරමුණක් පිළිගැනීමේ සිත. ඉෂ්ඨ අරමුණක් පිළිගැනීමේ සිත කුසල විපාක සම්පටිච්චන සිත. එච්චරයි වෙනස. ඉතින් මේක තව කතා කරනවා ඉදිරියට යනකොට චිත් උපදීන හැටි චිත්ත වීති කියලා පාඩමක් තියෙනවා. ඒකේ මේවා මේට වැඩිය තවත් මේවා හොඳට තේරෙනවා චිත්ත වීති ගැන කතා කරනවා. දැනට මේ හිත මොකද්ද කියලා විතරක් තේරුම් ගන්න. එච්චරයි. මේ හිතත් මොන හිතක්ද? අහේතුක සිතක්. කුසල විපාක අකුසල විපාක වශයෙන් උපේක්ෂා සාගත සිතක්. Thank you. ඊට පස්සේ තව තියෙනවා සම්තිරණ සිත් තුන. සම්තිරණ සිත් තුන. සම්තිරණ සිත් තුන එකක් තමයි අකුසල පැත්තේ එකක් තියෙනවා. උපේක්ෂා සාගත සම්තිරණ හිත කියලා. කුසල පැත්තේ දෙකක් තියෙනවා. සෝමනස්ස සම්තිරණය හා උපේක්ෂා සම්තිරණය කියලා. ඔය විදිහට තමයි සම්තිරණ හිත. එතකොට සම්තිරණය කියලා කියන්නේ එතනත් මේ සම්තිරණ කියන වචනයක් තියෙනවා. ඒකෙන් කියන්නේ අරමුණ දැනගන්න පෙර ඒක පිළිබඳව විමසලා බලන්න ඕනේ. තීරණය කරනවා. විමසලා බලනවා හිත. දැන් අපි කියමුකෝ ඇහෙන් අඹ ගෙඩිය කියන වර්ණය දැක්කා. ඒක පිළිගත්ත සම්පටිච්චන හිතෙන්. නමුත් තවම දැනගත්තේ නැහැ. දැන් මේක ඉදිලද නැද්ද කියලා අපි ඔබලා බලනවා. තවම දැනගන්න විමසනවා. විමසලා විමසලා මේක අහවල් දෙයක්. අහවල් එහා ඉදිලා පැහිලා කියලා අපි තීරණය කරනවා. තීරණය කරන්න පෙර අපි පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ පරීක්ෂා කිරීම හෙවත් අරමුණ පිළිබඳව තීරණය කිරීමේ හිත සම්තිරණ හිත කියලා කියනවා. එතකොට ඒක අනිෂ්ට අරමුණක් තීරණය කරනවා නම් අකුසල විපාක සම්තිරණ හිත ඊට පස්සේ ඉෂ්ට අරමුණක් තීරණය කරනවා නම් ඒක කුසල විපාක සම්තිරණ හිත. එතකොට ඒකේ අපි තීරණය කරන අරමුණ මේ සම්තිරණ හිතත් අර පහයම ගන්නවා චක්කු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ස්පර්ශ කියන මේ පහම අරගෙන තීරණය කරනවා. එතකොට තීරණය කරන හිත ඉෂ්ට අරමුණක් වෙන්නත් පුළුවන් අති ඉෂ්ට අරමුණක් වෙන්නත් පුළුවන්. තීරණය කරන්නේ සාමාන්‍ය ඉෂ්ට අරමුණක් නම් ඒ හිත උපේක්ෂාසගත සම්තිරණ කුසල විපාක අතිෂ්ඨ අරමුණක් සිහි කරනවා නම් ඒකට කියනවා සෝමනස්ස සම්තිරණ හිත කියලා. උදාහරණයක් වශයෙන් දාගන්න බුද්ධ දර්ශනේ, ධර්ම ශ්‍රවණය වගේ මේ දේවල් අතිෂ්ඨ අරමුණ. ඒ හිත සෝමනස්ස සම්තිරණ හිත යටතේ දාගන්න. අපිට ප්‍රියමනාප වූ පුද්ගලයෙක් දකින්න ලැබෙනවා සාමාන්‍ය ගහක් මලක් මොනවා හරි භාණ්ඩයක් දකින්න ලැබෙනවා ඊස්කාරම ඒක උපේක්ෂා සාගත කුසල විපාකය ඊට පස්සේ මේ සම්තිරණ හිත පිළිබඳව කතා කරනකොට අර සම්පටිච්ඡන හිතට වඩා මේකේ තවත් කෘත්‍යයන් කරනවා. මේකෙන් කරපු පළවෙනි කෘත්‍යය තමයි දැන් අපි කතා කරේ අරමුණ තීරණය කිරීම, විමසීම කියන එක. ඊට අමතරව තව කෘත්‍යයක් කරන ප්‍රතිසන්දි කෘත්‍යය කියලා. දැන් අපි කෙනෙක් අකුසල කර්මයක් කරලා ඒ අකුසල කර්මය මරණාසන්න මොහොතේ ඉදිරිපත් වුණොත් ඒ කර්මයට අනුරූප සතර අපායේ තැනක උප්පත්තිය ගෙන දෙන්න මෙන්න මේ සම්තිරණ හිතෙන්. එතකොට අකුසල විපාක සම්තිරණ හිත තමයි ප්‍රතිසන්දි වශයෙන් සතර අපායේ කොහේ ඉපදුනත් උපදින්නේ. අකුසල විපාක සම්තිරණ හිත. එතකොට ඒ හිතෙන් කරන තව කෘත්‍යයක් තමයි මොකද්ද? ප්‍රතිසන්දි කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය තවත් භවයක් හැදීමේ කෘත්‍ය කරනවා ඈ චුතිසිත නෑ ඒක නෙවෙයි ඒක දැන් අපි කතා කරනවා ඊට පස්සේ ප්‍රතිසන්දි හිත කියන්නේ අලුත් භවයක් හදන හිත චුතිසිත කියන්නේ මොකද්ද භවය නිරුද්ධ කරන හිත භවය නැසලා දාන හිත චුතිසිත කියලා කියන්නේ. එතකොට තව කරන කෘත්‍යයක් තමයි දැන් ප්‍රතිසන්දි හිත වශයෙන් අලුත් භවයක පහළ වුණාම ඒ භවයේ පළවෙනිම හිත තමයි ප්‍රතිසන්දි හිත. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දි හිතේම අරමුණ අරගෙන ඒ ජීවිතේ පවතින තාකල් අපිට නොදැනීමෙන් උපදින භවය පවත්වන හිතක් තියෙනවා. ඒකට කියනවා භවංග හිත කියලා. මෙන්න මේ භවංග කෘත්‍ය කරන්නේ මේ සම්තිරණ හිත තමයි ඒ කරන්නේ. ඊට පස්සේ ඒ භවය අවසානයේ ඒ භවය නැසලා දැමීම හෙවත් චුත කිරීම කරන හිතක් කියනවා චුති කෘත්‍ය චුතිසිත කියලා. අන්නේ චුති කෘත්‍යයක් කරනවා මේ සම්තිරණ හිතේ. ඔව්. ඔව්. ප්‍රතිසන්දි හිතේ ඉන්නවා කියලා ඒක එක භවයක එකවරයි පහළ වෙන්නේ. ඒ කියන්නේ ඒක අපි කියමුකෝ අලුත් භවයක් ඇති කරලා දෙනවා. ඔව්. නෑ නෑ එහෙම වෙන්නේ ඔය අර අන්තර් භව ගැන කියනවනේ නේද? ඒ කියන්නේ මේ භවයක් හොය හොය ඉන්නවා කියලා. එහෙම හිත නෑ. ඒ කියන්නේ කොතන හරි පාවෙවි හරි තියෙනවනම් එතනත් භවයක්. එතනත් උප්පත්තියක්. මොකද මේ හිතට තනියම පවතින්න බෑ. මේ හිත කාම භූමියේ නම් රූප ධර්මයන්ගෙන් තොරව පවතින්නේත් නෑ. චෛතසික සිතුවිලි වලින් තොරව පවතින්නේත් නෑ. ඒ නිසා හිතක් උපදින්න සිතුවිලි කියන ඒවායි කාම භූමියේ නම් රූප කියන මේ සියල්ලම අවශ්‍යයි. එතකොට එහෙනම් මේ ඔක්කොම එකතු වුණාම එතන භවයක්. එතකොට හිත තනියම බෑ. ඒ නිසා තමයි මේ හිතවල කිසිම වැඩක් නැත්තේ. මොකද තවත් බොහෝ උපකාරය නිසා උපදින නිසා. එතකොට ඒ එක භවයක මේ ප්‍රතිසන්දිත එකවරයි පහළ වෙන්නේ. ඊට පස්සේ ඒ හිතටම අය පහළ වෙනකොට කියන්නේ ඒකට භවංග හිත කියලා. භවය පවත්වන හිත භවංග හිත. ඒවා ඉදිරියේදී කතා කරනවා. ඒ කියන්නේ දැන් අපිට නිින්ද ගියාම අපි දන්නේ නැහැ. නමුත් හිත නැද්ද? තියෙනවා. ආන්ගේ නොදැනෙන මට්ටමින් අපිට ඇතුළත පහළ වෙන හිතක් තියෙනවා. ඒකට කියනවා භවංග හිත කියලා. ඒ භවංග හිත නිරුද්ධ වෙලා තමයි අපිට රූපයක් දැකීම වශයෙන් චක්කු විඤ්ඤාණ හිත පහළ වෙන්නේ. එතකොට භවංග හිත නැහැ. එතකොට මේ ආයතන පහට ඇහැට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු දැනෙන්නේ නැති වෙනකොටත් හිතට පවතින්න බෑ. නිින්ද ගියපු වෙලාවක සීහ නැති වෙලාවක හිත විරුද්ධ වෙන්නේ නැහැ වතුරේ ගිලිච්ච වෙලාවක ඒ හිත තියෙනවා ඒ අරමුණු නැති වෙලාවත් අර අතීතේ ප්‍රතිසන්දි හිතෙන් ගත්තු අරමුණ අරගෙන භවංග හිත පහළ වෙනවා ඒත් එයා ජීවත් වෙනවා හැබැයි එයාට දැනුම නැහැ නමුත් එයාගේ හිත පහළ වී තියෙන කොයි වෙලාවෙ හරි මතු පිටට ආවහම තමයි එයා දන්නේ මේ ආයතන මට්ටමට පැමිණියාම එතකොට ඒ හිතම භවයේ ගිහිල්ලා එයාගේ කර්මයට අනුව ආවුසයක් තියෙනවා හෝ මොනවා හරි ක්‍රමයකින් එයාගේ භවයේ සිඳෙන්න වුණොත් අවසාන භවයේ අවසාන සිත වශයෙන් පහළ වෙන චුතිසිත කියන චුති කෘත්‍යයක් මේන්න මේ කියන සම්තිරණ හිතෙන් කරනවා චුතිසිතේ අරමුණ කියලා කියන්නේ දැන් මේ ඒක ගත්තාම අපි කියමුකෝ මේ ජීවිතයේ මරණාසන්න මොහොතේ අන්තිමේට අපිට සිහි වෙනවා අපි සතෙක් මරපු එකක්. ආ මරපු සතෙක් අකුසල කර්මයක් සිහි වෙනවා. ඔන්න දැන් සිහි වුණේ යාට අකුසල විප අකුසල කර්මයක් සිහි වුණා. අර අකුසල 7න් 8න් අකුසල් 12න් එකක් සිහි වුණා. ඒ සිහි වුණන් පස්සේ ඒ කර්මයට අනුරූපව අපිට මේ සම්තිරණ හිතේ සම්තිරණ හිතෙන් සතර අපායේ තැනක උපද්දවනවා. අපි කියමු ඔන්න අලුත් භවයක් හදලා දුන්නා. ඒ අලුත් භවයේ පහල කරේ ප්‍රතිසන්දි හිතේ. එතකොට දැන් මේ ප්‍රතිසන්දි හිතේ අරමුණත් අර ගිය ජීවිතේ මරණාසන්න මොහොතේ අරමුණු වෙච්ච එකමයි. අපි කියමුකෝ අපිට මැරිච්ච සතා සිහි වුණා කියලා. ඒ මරිච්ච සතහ අරමුණු කරගෙනමයි අපි සතර අපායේ ප්‍රතිසන්දිහිත අරමුණු කරන්නේ. ඊට පස්සේ මේ භවය අවසාන වෙනකම් භවංග හිත අරමුණු කරන්නේ ඒකමයි. මිනිස්සෙක් නම් අපි ගියමුකෝ රුවන් රිසෑය අරමුණ වුණා මලක්සිය මොකක් හරි කියලා. ඒ අරමුණමයි මේ ප්‍රතිසන්දිහිත ගන්නෙත් ඊට පස්සේ භවංග හිත ගන්නෙත් දැන් චුතිසිතෙන් නසලා දාන්නෙත් ඒ අරමුණම එල්ලිලා ඒකේ පැවැත්ම නැසලා දාන. පැහැදිලිද? අන්න එතකොට ඒකට තමයි චුතිසිත කියලා කියන්නේ. ඔව්. එයාලට ඒ මොහොතේ අවසාන මොහොතේ එයාලට සිහිය එනවා. භවංග හිතෙන් කවතාවත් ප්‍රතිසන්දි හෝ චුති කෘත්‍ය වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා අවසාන මොහොතේ අපි ගේමු නිර්වින්දනය කරලා හිටියා. ඒ හිටියත් මරණාසන්න අවසාන අවස්ථාවේ යට සිය පාල සිය පාල වෙලා එතනත් එයාට අකුසල කර්මයක් සිහි වෙනවා. එක්ක කුසල කර්මයක් සිහි වෙනවා. මොනවා හරි කර්මයක් සිහි වෙලා තමයි එයා මරණයටපත් වෙන්නේ. මොකද මේ භවංග හිතට ඒ කෘත්‍යයන් කරන්න බෑ. ප්‍රතිසම්නි කෘත්‍යයන් කරන්න බෑ. ඒ නිසා කර්මයක් ඒ භවංග හිතේ කර්ම නෙවෙයිනේ. ඒවා විපාක සිත්. එහෙනම් ප්‍රතිසන්දියක් ගෙන දෙන්නේ කර්මය. එහෙනම් එයාට මරණාසන්න මොහොතේ ප්‍රතිසන්දියකට යන්න නම් කර්මයක් සිහි වෙන්න ඕනේ. එහෙම සිහි වෙන්න නම් එයාගේ අර නිින්දෙන් හෝ බවංගෙන් හිත මිදෙන්න ඕනේ. අන්න ඒ නිසා අපි ඒක දැන නොදැනගත්තට සමහර විට එයාගේ ඇස් ඇරලා අතපය හොලවන්නේවත් නැහැ. නමුත් ඒ වුණාට එයාගේ හිත අවදි වෙනවා එකපාර. අවදි වෙලා එයාට කුසලයක් හෝ අකුසලයක් සිහි වෙලා අන්තිම හිත පහළ වෙලා ඒ විදිහට ප්‍රතිසන්දියක් එහෙම සිහි වෙන්නත් පුළුවන්. මොකද සමහර විට මරණාසන්න මොහොතේ කුසල් කොච්චර කර්ම කරත් අර අකුසලයේ කරපු දේ ඉදිරිපත් වෙනවා. නේද? අපි කියමුකෝ අපි කාට හරි හොරකමක් කරා කියලා. ඒක කරා ඉවරයි. අතහැරලා දැම්මා. ඕ පින්කම් කරා. මරණාසන්න මොහොතේ මෙන්න මේ පොත් ගලවෙනවා. දැන් අරක සිහි වෙනවා. ඔව් ඒකට අනුරූපව තමයි. දැන් අපි කියමු මරණාසන්න මොහොතේ අපිට සිහි වෙච්ච එකට අනුරූපව තමයි විපාක ඒ අනුව තමයි දැන් සතර අපාය නම් ඒ කර්මයේ බලවත් නම් නිරය. සාමාන්‍ය දුබලයි නම් තිරසනෙක් වෙලා, ප්‍රේතෙක් වෙලා, ওই විදිහට තමයි උපදින්නේ. ඊට පස්සේ කුසල විපාක අකුසල විපාක සම්තිරණ කුසල විපාක සම්තිරණ ගැන කතා කරා. එතකොට කුසල විපාක සම්තිරණය කියලා කියන්නේ ඉෂ්ඨ අරමුණක් හම්බුණාම ඉෂ්ඨ අරමුණක් ඒ කියන්නේ මේ කුසලයක් සිහි වෙලා එතකොට ඒ කුසලය දුර්වල කුසලයක්. දැන් අපි සමහර කුසල් කරනවා ඥාන විප්‍රයුක්ත කුසල්. හොඳට සකසා නෙවෙයි කරන්නේ. ඒ නිසා අපි කියමුකෝ කෙනෙක් දානයක් දෙනවා ඒක කවුරු හරි කියපු නිසා මේකේ කර්මීය විපාක ගැන හිතුවේ නෑ දෙන දේ හොඳයි කියලා දුන්නා. උදාහරණයක් වශයෙන් අපි කියමු යාචකයෙක් ඉල්ලගෙන එනවා කියලා. ආයා ඉන්න නෝල දුන්නා. හැබැයි තමන් ගාව තියෙන රුපියල් 100ක් 50ක් හරි දුන්නේ. එයා ගාව තියෙනවා අපි කියමු විශාල මුදලක් කියලා. එයා රුපියල් 100ක් ඇදලා දුන්නා. ඒක යා මේක හිත සකසාගෙන විඥාණයෙන් යුක්තව කර්මීය විපාක අදහන යුත්තේ නෙවෙයි දුන්නේ. ඒ නිසා ඒ හිත දුර්වල හිතක්. ඒ නිසා ඒ කුසල් හිතෙන් විපාක දෙනකොට සුගතියේ උපද්දවනවා. නමුත් සුගති අහේතුකව තමයි උපදින්නේ. සුගති අහේතුක කියන්නේ ಜಾති අන්ධ, ಜಾති බදිර, අංගතොල් කෙලතොළු වෙලා, මන්ද බුද්ධික වෙලා ඔන්න ඔහම උපදිනවා. සුගතියේ මිනිස්සෙක් වෙලා නමුත් අහේතුක උප්පත්තිය. ඇයි දුර්වල කුසල් හිතක් තමයි මරණාසන්න මොහොතේ ආට ආවේ. ඒ නිසා එතකොට අහේතුකය දෙන්නෙක් ඉන්නවා සුගති අහේතුක දුගති අහේතුක කියලා. දුගති අහේතුක කියලා කියන්නේ සතර අපායේ කොහාරි උපද්දවනවා නම් එයාට කියනවා දුගති අහේතුක කියලා. ඒ කියන්නේ එතන තියෙන්නේ අහේතුක සිත, සම්තිරණ හිත. සුගතියේ අහේතුකෙක් ඉන්නවන ಜಾති අන්ධ ಜಾති බදිර ඔය වගේ අංග විකල වෙලා අහේතුකෙක් ඉන්න සමහර මිනිස්සු ඉන්නේ නේද විරූප වෙච්ච අය. ඉතින් අන්න එයාට කියන සුගති අහේතුක කියලා. එයාගේ කුසල් හිත් ප්‍රතිසන්දි හිතේ නෑ. ඒ කියන්නේ කුසල හේතු නෑ. අලෝභ ආදේශ නෑ. නුවණ නෑ ඒකේ. අලෝභය නෑ. ආදේශේ නෑ. අහේතුකයි. ඒ නිසා තමයි එයාට මේ මනුස්ස රූපේ වුණත් හරියට හදාගන්න බෑ ඒ චේතනාවේ. විකාර කරලා තමයි රූපේ හදන්නේ. ඇයි ඒ දුර්වල කුසලය නිසා ඒ චේතනාවට ඒ රූපේ පහල කරන්න බෑ කර්මයට. ඒ නිසා ඒ විදිහට මේ සම්තිරණ හිත ඔන්න ඔය විදිහට ඊට අමතරව තව කෘත්‍යයක් කරනවා මේ තදාලම්බන කෘත්‍ය කියලා එකක් කරනවා. ඒ කියන්නේ අර මේ අපිට හොඳ ප්‍රබල අරමුණක් හම්බුනාම ඒ අරමුණ කුසල් අකුසල් වශයෙන් දැනගෙන ඒට අනුරූපව ඒ පස්සේ විපාකයක් විපාක තදාලම්බන කුත්තේ කියලා අර අරමුණ තවත් රස විඳිනවා වගේ ස්වභාවයෙන් පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි මොනවා හරි පැණි රස දෙයක් කාලා ඒක දිවේ හපලා ගිලලා ඉවරයි. නමුත් ඒ රසය අපි නිකන් අර තලු මරනවා වගේ කරන්නේ ආන්නේ වගේ මේ ප්‍රබල සිත්වල මේ තදාලම්බන කියලා විපාක සිතක් උපදිනවා. ඒ කරන්නේ සම්තිරණ හිතෙන් තදාලම්බන කෘත්‍යයක් කරනවා. එතකොට මේ සම්තිරණ සිතෙන් කරන කෘත්‍යයන් කීයක් තියෙනවද? අරමුණ තීරණය කිරීමේ කෘත්‍යය කරනවා. ප්‍රතිසන්දි කෘත්‍යය කරනවා. භවංග කෘත්‍යය කරනවා. චුති කෘත්‍යය කරනවා. තදාලම්බන කෘත්‍ය කරනවා. එතකොට ඒක ටිකක් වැදගත් සිත් සිත් තුනක් ඒක සම්පීර්ණ සිත කියලාගෙන අරේවණන් මේවන්න නමුත් මේවා අහේතුක විපාක සිත් කර්මයට අනුරූප ලැබෙන හිත් මේවා ඒවා මතක තියාගන්න මේවා ගොඩාක් වැදගත් මේ ඉදිරි පාඩම් වල මේ විපාක සිත් මොනවද කියනකොට මේ සම්පීර්ණ හිත මොකක්ද ආ විපාක සිත සම්පරිචන හිත විපාක සිතක ඒක ක්‍රියා සිතක් නෙවෙයි ඒක කුසල් සිතක් නෙවෙයි ඒක අකුසල් සිතක් නෙවෙයි මාන්න මේවා හොඳට මතක තියෙන්න ඕනේ ඒවා අපිට ඒවා සම්පීර්ණ තීරණ හිත කියනකොටම කෙනෙක් ඇහුවොත් කුසල් දකුසල් දෝකේ කර්ම තියෙනවද නෑ ඒකේ කර්ම නෑ විපාක හිතක්. හොඳයි එහෙමනම් අපි ඉතුරු ටික ක්‍රියාසිට තුනක් තියෙනවා ඒක අපි ඊළඟ දවසේ කතා කරනවා කාල වේලාව ගෙවිලා තියෙන නිසා දැන් අපි අහේතුක සිත් 15ක් පිළිබඳව කතා කරා. මේකේ මොනවා හරි නොතේරිච්ච තැනක් තියෙනවා නම් අහන්න. මේ සිත් 15 පිළිබඳව ආයෙ කතා කරන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. හොඳයි එහෙනම් අද දවසේදී මේ ධර්මදේශනා කිරීමෙන් ලැබුණු කුසල කර්මය කුසල කර්මයෝ ඉෂ්ඨකාරක දෙවි දේවතාවෝ ශාසන මාමක සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින්වතුන් නමින් කාලය ආශ්‍ර කළා ඥාතින් අප හැම නමින් බින් බලාපොරොත්තු ඥාතින් වගේම මේ සඳහා අපකප වේලා මේක ආරම්භ වූ මුදිත මනෝ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සඳහා දැකලා බල සාදු කියලා සතුටු වෙන හැම දිනාටම මේ උතුම් කුසල බලයේ උතුම් විමුක්තිය චතුරාර්ය සත්‍ය සංසාර දුකින් නිදහස් වීම කියන මේ උතුම් නිර්වාණය සඳහා මේ ධර්ම දානමය කුසලය පාරමිතාවක් වේවා ප්‍රසාර